අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ දෙදින භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක සඳහා අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. අපි මේ ඉන්නාසිට ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද උදේ සිල් වේලාවක් සක්මන් කර පරයන්කයට ගිය පසු ගොරෝසු ආස්වාස ප්‍රශ්වාස ක්‍රමයෙන් ගිවි ගියේය. ඊට සමාන්තරව සිතුවිලි නවයක්ද පැවති නැති විය. ධාරය සිතුවිලි ධාරයක් පැවති නැති විය. මෙම ආශ්වාස ප්‍රශ්වාස මේ ඉහළ පහළ යන ස්වභාවයෙන් අමතරව වෙනත් ගති ලක්ෂණ නොදැනෙනවා. මේ සිතුවිලි තුළ ලෝක දෝෂ මෝහ නොතිබුණු නොතිබුණු එම සිතුවිලි විශ්වාස කළ යුතු කෙනෙකු යමක් කියන බංකුයි තිබුණේ මෙලෙස නිසල ශාන්ත බවට පත් විය එය පරියන්කේ පුරාවට තිබුණි. මේ අතර අපට පරිසරය අඟාගෙන එහි ශබ්දය හේතලයක වතුර නටන විටෙන්ද ශබ්දය වැන්නේ සිටිනේ. එවිටම මට සිතට දැනුනේ සුත්තේ සිත මට්ටම් භවිෂ්‍යතේ කියන තැන ඉක්ම වූවා නේදයි සිතේ. ඊට හේතුව එතනදී හඳුනා ගැනීම ඉබේම සිදු වූ බැවින් මේ ශබ්දයට ඇලීමක් ගැටීමක් නොතිබුණි. ඒ තුලින්ම දැන් එතනට පැමිණෙන්නේ පැමිණිය ශාන්ත නිසල භවයේ වෙනසක් නැත. පසුව එන ශබ්දය නොතිබුණි. මාගේ ප්‍රශ්නය මෙතනදී සිතේ සිත මට්ටම් යන්නේ එපිටිට ගිය ගියාද මට හැඟුණ ලෙස සිතට එන මේ සිතුවිල්ල මුලින් ප්‍රකාශ කරනකොට අදාළ පුද්ගලයාට මේ සිතුවිලි එන නවතීද ඇත්තටම සුති පුතු සුත මට්ටම් කියන එක භාවනා ජීවිතයේ තියෙන හොඳ කෙලපැමිණිච්ච තත්වයක් බොහොම දක්ෂ තත්වයක්. ඒකට එන්නේ ඉස්සර වෙලා කවදාකවත් නැතුව මම මෙවට ඉස්සරහා අහලා ඉතිරි හදාන හිත නරක කරන පැකිලුණා නේද දැන් නම් හිතවිලි හදාගත්තා පැකිලුණා පැකිලුණ බව දන්නවා ඒකට ලැජ්ජාවක් ඇති වෙලා තියෙනවා නොවෙනවනම් හොඳයි කියලා ඉස්සල්ලාම වතාවට Tamanට දැනෙන්න පටන් ගන්න පළවෙනි වතාව වෙන්න පුළුවන් ඒක ඇත්තටම සුති සුතමත් Tamanට වැඩි වෙනවා Taman දන්නා මේක භාවනා නොකර ගියා නම් ඒ වගේ දන්න කෙනෙක් බණක් කියනවා වගේ ඇහිච්චාම අපි යෝගේ අන්තර්ගතයට යන්න හදනවා මේ සත්පුරුෂයා ගැන කල්පනා කරනවා කරලා අපි පාරෙන් පිටපයින්නවා දැන් අනුගානේ දැකලා තියෙනවා මෙහෙම භාවනා කරන යන මෙහෙම අදහස් වගේක් එනවා නැත්නම් ඒක ඇහෙනවා කියලා හිතන අතරම තැහිලා කිදෙලා නැහැ ඇහුණා ඒ ඇහෙන එක මෙතනම නැත කරගන්න පුළුවන් වුණා නම් මේ ඇහින දේෙන් රාගයක් ද්වේෂයක් මොහයක් මතු කර ගන්න බැරුව කියන හිතවිල්ල අවිල්ල තියෙන ඒක ලොකු දෙයක්. ඒක තමන්ගේ ස්වම්භූ ඇවිල්ලා තියෙන්නේ. මේකෙදී වැවිලා වෙලා අන්තිමට මේ සද්දෙකුත් නෙවෙයි හිතින් ආපු සංඥාට සද්ද කියන නම දාගෙන මේවට කියන්නේ රූප සංඥා කියලා. ඊට පස්සේ ඒක හදන මිනිස්සෙකුත් හිතේ හදාගෙන ඒ මිනිස්සු අඳුරන කෙනෙක් කියලා හිතන කොච්චර තරංග හදද මේ වෙනකොට. ඊට පස්සේ තමයි ඔක්කොම අර අර අර පාලවට්ටම දාගත්තට පස්සේ තමයි අනේ භාවනාදී ඇවිල්ලා කියපු සත්පුරුෂයෙක් කිය බණක් නේ. මේක හරි වටින කමටහනක් නේ කියන. ඊට පස්සේ ඒක වදාගන්න. ඊට ඉස්සෙල්ලා මේ කොහෙදෝ යන දෙයක් සද්දයක් කරගෙන සද්දයක් අඳුරන කෙනෙක් බාටපත් කරන කෙනෙක් න අඳුරනක් බාට සියල්ලම මනෝ විකාර. ඊළඟට ප්‍රසිද්ධ හාමුදුර කෙනෙක් කියලා තිබුණා. මෙච්චර දරයක් බුද්ධානුස්සතිය කරන්නේ ඒකට බුදුරජාණන්සේ පෙන්නේ උන්වහන්සේ කමටහනදී ඒකනෝ භාවනා කරන්න කියලා. ජානු පිටසකට යවන්න බෑ. මේ භාවනාදි මතුවෙන දේවල් අල්ලගෙන එනින පිටලා දෙන කමට අනුසුද්ධ කරන්න ගියාම කොහෙද මේ ගෙනියන්නේ? මෙච්චර වාරයක් භාවනා කරනකොට බුද්ධානුස්සතිය බුදුන් පෙනේ කියනවා. වෙන බුදුහමතුරු කමට අහක් දෙයි කියනවා. ඒක දිගේ යන්නේ කියනවා. ඒ නුඹනකොට මේ කියන කෙනා දන්නවනේ මේ සද්දයක් ඇහුනේ. සද්දේ තියෙන බණක්. ඒ බණ කියන්නේ මම දන්න කෙනෙක් සේරම ප්‍රපංචනේ. ශබ්දික නෙවෙයිනේ මේ හිතට ඇතිවෙච්ච සංඥාව ඩිකෝඩ් කරන සද්දයක් කියලා රූපයක් කියලා ගඳක් කියලා රසක් කියලා මේ තේරෙම ඇතුලේ යන මේ කැම ඊට පස්සේ සද්දය ඇති කරන කිනා ජස්ටිෆයි කරන්න මම අඳුරන කෙනෙක්ගේ කටහඬක් වෙනවා ඊට පස්සේ කියනවා නේ භාවනා කරන ඉතින් අඳුරන කෙනෙක් ඇවිල්ලා මෙච්චර හොඳ කියලා ඉතින් නොක බෑ ඉතින් කන්නෝනට තමයි ඔක්කොම කබර ගොඩ තලගොඩ කරගෙන තියෙන්නේ ඊට පස්සේ කියනවා මට කවදාවත් නැහැ දුර සක්මන් කරපු නිසා ආනාපානිය හරිය නිසා භාවනාදී ඇවිල්ලා අනේ සුදු ඇඳගත්ත ජටාමට්ටු වැදපු කොණ්ඩේ තියෙන දිග නාගනවලක් දාගත්ත බත්තුමක් අතේ ගත්ත කෙනකින් මෙන්න මෙහෙම මට කියලා කියයි කියලා පච කිව්වම අනික් කට්ටියත් ඇල්ල එයා ඉඳගත්ත තැන ඉඳගෙන බලා ඉන්නවා අර සුදු එක්කන එනකම්. අවල් භාවනා මධ්‍යස්ථාන කියලා වාඩි වෙච්චාම උතුර බලන්න ඔන්න සුදු ඇඳගත්ත කෙනෙක් ගෙයි. ඒකින් කවුරු ඇවිල්ලා මොන විකාරයක් කරලා ගියත් එකයි. ඒ නිසා මේ සියල්ල මනෝ විකාරනවා. මේ සියල්ල ප්‍රපංච බව, මේ සියල්ල වාග් බහුල්‍ය බව දැන් තේරිලා මේකට බුදුහාරු උත්තරයක් දීලා තියෙනවා. සුචි සුතමත්තං එහිම එහි පමණ නැස කරන හරි කියනක ඒ දැනුම බුදු උනාට වැඩි වටිනවා. මොකද දුන්නට මේක ඇහෙන්නේ බය වෙලාවට ඇහෙන එක වටිනාකම තියෙනවා. ඉතින් සුචි සුතමත්තං නෙවෙයි හැබැයි ඒ දෙන පාරේ ඉන්නේ. මුදිරමතක තියාගෙන ඔතන සුත්‍යයක් අසුතමත්තංවත් මොකුත් නැහැ. මනෝ විකාරයක් තියෙනවා. ඇත්තටම කතා කරනවත් මට විකාරයක් තියෙනවා. ඇත්තටම කවුරු කතා කරනකොටත් මට ඕන දේ නෙවෙයි ඌට ඌ කියන දේ නෙවෙයි ඇහෙන්නේ මට ඕන දේ ඇහෙන්නේ. මේ රසියාවේ රුසියාම හිටියා ඔය හොඳට විප්ලවය යන වෙලාවේ ගර්ජොෆ් කියලා මිනිසෙක් ඊපස්සේ අවුරුදු 20ක් ලෝකේ පුරාම ඇවිත් මේ සියලුම ආගම් එක තැනකින් පටන් ගන්න තියෙන එක ප්‍රභවයේ කොහෙද නැහැ. ඉතියා බුද්ධ ආගම, සූෆි ආගම, සෙන් බුද්ධ ආගම, මුස්ලිම් හින්දු ආගමේ මූලාශ්‍රය හෙව්වා. 1919 ලංකාවට ඇවිත් තියෙනවා. ඇවිල්ලා රහමත ලස්සන ඉස්සරක් කරනවා ලංකාවේ නම් ඊට පස්සේ ආ කිව්වා මේ මිනිස්සු ඔක්කොම පටන් ගත්ත මනෝ විකාරයක් නේ ආගම කියලා කියන්නේ මොකක්වත් නැහැ ඒක හැබැයි හරි සිම්පල් හරිම සරල දෙයක් කියලා ඉතින් ලස්සනද දේශනේ දෙනවා කියන්නේ මේ ධම්ම from the other world නැත්නම් teaching from the other world කියලා වගේ ටොක්ස් දෙනවා ප්‍රංශයට කියලා දෙනවා රුසියාවේ දෙනවා රුසියාව හොඳටම විප්ලවීලා ඒ විශාල පිරිසක් අනුගාමිකව හිටියා ඉතින් මෙයා කියන කතාව වලදී කවුරු හරි යහුවොත් ගජොෆ් දැන් ඔයා පොඩ්ඩකට ඉස්සලා මෙහෙම කිව්වා නේද? මට එතන ප්‍රශ්නයක් තියෙනකොට එයා පොඩ්ඩක් නැත කරලා කියනවා. ඕක මොහෙම කියපන්. ගජොෆ් එහෙම කිව්වා නෙවෙයි. මට ඇහුනේ මෙහෙමයි කියපන්. උඹට කවදාකවත් මං කියන දේ ඇහෙන්නේ නැහැ. උඹට ඇහෙන්නේ උඹට ඕනේ දේ. ටිකම් බොරුවට මගෙනම දාන්න එපා. ඔබතුමා කියන්නේ මේකයි කියලා මට ඇහුණා කිව්වොත් මම ප්‍රශ්නට උත්තර දෙනවා. උඹලා අහන්නේ gedirin ගෙනාවු දේවල්. එක එක්කත් භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා අලුත් දෙයක් අහන්න දැස්ති නෑ. ඒ නිසා භාවනා මධ්‍යස්ථාන කියන දේවල් තමන්ගේ වාදයකට දාගත්තට පස්සේ මට ඕන දේ ඇහි. ජීවන්ස කතා කරනකොට පටන් ගන්නකොට ඔබතුමා මෙහෙම කිව්වා නේද කියලා එහෙම කිව්වා කියන්න එපා. ඔබතුමා කිව්වා දේ මට ඇහුනේ මෙහෙමයි කිව්වොත් මම උත්තර දෙනවා. නැත්තම් කියන්නේ. ඒ නිසා බුදුහාමුදුරුව මෙච්චර බණ කියද්දී කී දෙනාට ඇහුනේ? අනිකට දැනුම් දෙවට මොකද උනේ? ඊකට ඕන පැත්තට අරවගත්තා. කට්ටිය මහායාන කියලා නිකාය 18කට කඩලා ගියා 32කට තේරවාදී කියලා හිච්ච කට්ටිය තේරවාදී හදාගත්තා. ඒකේ සාමාන්‍ය නිකාය, සියන් නිකාය, කොන නිකාය කඩාගත්තා. එක එක නයික එක නට ඇහිලා තියෙන වෙන වෙන දේවල් බුදුහාමුදුරු එක් කරන්නේ. තේන දින එක එකටවත් ඇහිලා නැහැ. ඒ නිසා මහායාන බුද්ධාම කියනවා බුදුරජාණන් වහන්සේ කතා කරුවයි කියන්නේ සේරෝ රූපක විතරයි. තේරම උපමා විතරයි. ධර්ම සම්ප්‍රේෂණය උනේ මහා කාශ්‍යප මහරතන් වහන්සේට. බුදුරජාණන්සේ ලස්සන හිමිදි උදාසනක ගහක් මුල වාඩිලා ඉන්නකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේත් ඇවිල්ලා ඒ ඉදිරිපිට ගහක මුල අර වගේම ආනිජ සමාපත්තියට සමාදිලා තියෙනවා. බුදුරජාණන්සේ ඇද්ද කරලා බලනකොට ගෝලයා ඇවිල්ලා භාවනා කරලා ගෝලයා ස්වල්ප වෙලාවකින් ඇද්ද කරලා තියෙනවා. එන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. එතකොට දරුවා chance ළඟ තියෙන තිබෙන මලක් දිහා බලලා මද හිණාවකින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දිහා බලනකොට ධර්ම සම්ප්‍රේෂණය වුණයි කියලා තියෙනවා එකම වචනයක්වත් නැහැ කියන්නේ. වචන ගැන පටලැවිල්ල. ව්‍යාකරණ ගැන පටලැවිල්ල. කෝඩින් ඩිකෝඩින් ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිසා මේ භාවනා කරන එකට හිතට මොකද්ද ආව ඒක සද්දයක් කරගත්තා. ඊට පස්සේ සද්ද කියන එකනේ මම එයා අඳුරන කෙනෙක් කරගත්තා. ඊට පස්සේ දැන් කියනවා ඒකෙන් රාග ద్వේෂ මොහ නැති වෙන්න මම කටයුතු කරයි කියුවාම මොන්න හීන කොටකද ඉන්නේ කියලා බලන්න. මොන්න තරංග කොටකද ඉන්නේ කියලා. එම සද්දයකට හේතු වෙන දෙයක් ඇතේලා නැහැ. මේක ඇත්තට ගොජේ ඉන්න නිසා තමයි. ඉතින් රූප පේනවා වගේ පේනවා, සද්ද ඇහෙනවා වගේ පේනවා. ඉතින් කාට හරි අපේක හේතු කරනවා. හේතු වල මට කැමති මම රුචි తీරේ අරගන්නවා. අරගෙන අසවල ආවල්ලා මට මෙහෙම කිව්වයි කියලා උසාවිය ගිහිල්ලා කියනවා. මේ දිත්තේ විත්මත්තන් නතරනට හොඳට මතක වෙන්න සුදීසුතුමතුරු නතර වෙනවා මුති මුතුමන්තු නතර වෙනවා විඤ්ඤාත විඤ්ඤාතවත් නතර මොකද මේ ඔක්කොම පටන් ගන්න එක තමයි. හැබැයි අපිට බේන්නේ මම ඉස්සෙල්ල සුචීසුත මට්ටම් නතර කරලා ඒගාට දිත්තේ දිත් මට්ටම් කරලා ඊට මැත්තේ මුතේ මුත මට්ටම් කරනවා කියලා අපි රේකී ප්‍රමිතේ හිතුවට ඔක්කොම එක සැරේ තමයි තේරෙන්නේ මේ මනස නිතරම මවමව ඉන්නේ ඒක නිසා මවුන්කාර දෙයියෙක් නැවෙත් මේ මනස කියලා ඔය මේ වජිරඥාන අඳුර රේඩියෝ එකේදී කියනවා මේ මනුස්සයාට ප්‍රශ්නකට උත්තර දී ගන්න බැරි නිසා මනුස්සයා දෙවි කෙනෙක් නැවුවා ඒකල කියනවා ඒ දෙයියෝ මිනිස්සු මැව්වයි. මේ මනුස්සයාට අඩුපාඩු කරගන්න බැරුවට මේ මැවුම්කාර දෙවි කෙනෙක් මවල උන්දට හේතු කරනවා තේ. අට බැරි හැටි. ඒසා දෙවියන් ආසේ මිනිස්සු මැව්වා කියන එක නෙවෙයි කියන්න තියෙන්නේ. අමන මිනිස්සයෝ දෙවි කෙනෙක්ම වගත්තා. අන කොරේ ඉන්න බණ්ඩියට අනින්ද කතාවක් තියෙන රාජසභාවේ ප්‍රශ්නයක් වැටුණොත් එimhe අඩු කුඩි මිනිස්සු තියා ඉන්නවලු රාජසභාවේ. රජුරණ හොඳනවත් අද එච්චන් උට බනු අන්නන්න කහණු කවන්නර කොනේ ඉන්න බණ්ඩියක් දෙක තුනක් කියනවලු එසන විසන්න බැරි නේද කොනේ ඉන්න බණ්ඩියර කියන දුක් ගන්නරාල කිය. ඌ අඩු කුලේක. අනිකට ඔක්කොම රාජ සභාව වෙන්නේ ඔක්කොම ඉලමෙලයි රජ ප්‍රවුටට අඩු අඩු කුලේක හරි තියෙන ප්‍රසේසාන්ත ප්‍රශ්න කාට ඌට ගහනවා දෙන්නේ විතර එකතු වෙනවා. ඌට හැබැයි ගේවන ආණ්ඩුවේ. හැමදාම රාජ සභාවට එන්න ඕනේ. ඒ වගේ දැන් දෙයයන් අනසෙත් මොනවා හරි බැරි මල්ල බැරි කීයේ තුන දෙයයන් අනසෙත් දාලා අනේ දෙය ආන්දරෝනේ අපේ මේ කටයුත්ත ඉස්සර දේවාව ධාරතේක්වා කියලා කියන්නේ මිනිස්සු. ඒ නිසා මේ යන පාරේ ඉන්න එක අනිත් පැත්තට අපිට සාකච්ඡා කරන්න පොටක් පාදලා දුන්න ඒකට ස්තුතිවන්ත වෙනවා. ඒකෙ මේක දිගේ ඉස්සරහට යන්න මේ මනසට මවන්න බැරි දෙයක් නැහැ. බුදුරජාණන් කිව්වේ විඥාණයට මායාකාරයි කියලා. විඥාණය කිව්වේ වෙන්ජික්කාරයි කියලා. මේක මිරිඟුවක්. මේක හීන ලෝකයක්. මේක මායා කතයක්. මායාවක්. මේ මායාවේ තමයි අපි එක්කෙනා දෙකකට ඊර්ෂ්‍යා කරන්නේ. මේ මායාවේ තමයි අපි එක්කෙනාට වෛර කරගන්නේ. මේ මායාවේ තමයි අපි දෙකින් නොපතන් කියලා රණ්ඩු කරන්නේ. නැගිටපු දවසේ තේරෙයි මේ හීනෙන් ගහගෙනදී. මේ හීනෙන් ගහගන්න මොකද නැගිටලා බලනොත් අඬ කපටි. හීනෙන් බලලා. ඒ නිසා මේ විස්තර නිසා මේ වගේ විග්‍රහයකට අපිට ඉඩ එනවා. එහෙම නැත්නම් මේ ප්‍රශ්න නගපු එක නගපු එකනගේ ප්‍රශ්න අහන්න පුළුවන් මේ ඇත්තටම ඇහිච්ච සත්‍යයක්ද නැත්නම් භාවනාවේදී ඇහුණායයි හිතාගත්ත සත්‍යයක් මතද මේ මේ කතාව වෙත්ලා තියෙන්නේ කියලා. හැමදේනම් සභාගත කරන්න කියලා මම ඉල්ලා හිටා නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්න. ගාමනේ සම්මත ඊයේ සරසම ආනාපාන භාවනාව වැඩි ඊටාම එක්කනේ මුස්වැල නැති ගොස් හුස්ම රැල්ල නොදැනීම සිත ඊටාම සැහැල්ලු භාවයකට පත් වී කයද නොදැනීම වචනයෙන් කියන හැටි තරම් සැනසිලිදායක තත්වයකට සිතපත් විය. සිත ඊටාම වෙලින් නැමදී එන සිතේ ස්වභාවය බලමින් සිටියේ. එවිට තව තවත් සැහැල්ලුවට පත් වී ඊටාම සෝදායක සිතේ තත්වයට දුරටත් දිනුම් වෙමින් පැවතුණා. කයක් නැති බවට තරම් සැහැල්ලුව දැනෙනවා. මම මේක ගැන වෙනත් කමටහනක් වඩද්දී මෙම தත්ත්වය බොහෝම අවස්ථාවල අත්දැක තිබුණාද මෙම தත්ත්වය කමටහන ඇරඹු මුලින්ම අවසන් අවස්ථාවේ ලබා ගැනීමට පුළුවන් වූ අතර කමටහනට සිට යොදවා එම தත්ත්වයෙන් මිදී නැවතත් වහාම එම සිතට පත්වීමට පුළුවන්කම තිබුණාද හරි ගුරු උපදෙසක් නැතිව එම தත්ත්වය මම හරියට ලැබීය දැන් බොහෝ කලකට පසුව ආනාපාන සති භාවනාව වැඩිවීමට පසුව මන සිතේ தත්ත්වය ලැබූ පළමුවන අවස්ථාව මෙයයි. මෙම සිතේ தත්ත්වය ලැබූ පළමුවන අවස්ථාව මෙයයි. මේ ගැන ඉතාම ගෞරවයෙන් මහන්සියගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. අන්තිම අවසාන වාක්‍ය භාවිත නැවත කියවන්නේ ඒක ඉදිරිපත් කරන බලාපොරොත්තු අදහසක් තියෙනවා පිළිසුදු ඉදිරිපත් කළා නැහැ. ඒ නිසා මේ අවසාන වගේ තියෙන වාක්‍ය පහක් හයක් නැවත මතක් කරගන්න කරනවා. මා මේක පෙර වෙනත් කමඨහනක් වඩද්දී මෙම தත්ත්වය බොහෝම අවස්ථාවල අත්දැක තිබුණාද එම தත්ත්වය කමඨහන ඇරගෙන නිවීම අවස් අවස් ඇරගෙන නිවීම අවස්ථාවේ ලබා ගැනීමට පුළුවන් වූ අතර කමඨහනට සිත යොදවා එම தත්ත්වයෙන් මිදී නැවතත් වහාම එම සිතටපත් වීමට පුළුවන්කම තිබුණාද ඒ ටික ආයතන පිළිසිතු නැති ඉදිරිපත් කරලා තියෙන හොඳ අදහසක් එළියට එන්න හදන්නේ. මෙතන මේ කමටහන් කියන්නේ ආනපන නෙවෙයි වගේ මට හිතෙන්නේ. ඒ ඒ කියන අදහස හරි වැදගත්. මොකද උඟ දෙනකොට ඔතන ගොළු වෙලා ඉන්නේ උඟ දෙන්නේ. ඒක නිසා මේ මේ ලියුපෙක්කනා කැමැතිද නැහැ මෙතන මොකද්ද මේ කියන්න හතනන්නේ නැත්නම් එළියට ඉන්න හැලන්නේ මොන අදහස කියලා නැවතත් මේක හෙලි කරන්න කැමැතිද නැහැ සභාවට. මම ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරේ මම කැමති ඒක දිග නිසා මම ඒක දෙන්න පුළුවන් නැතිද? දැනට බොහෝ කාලයකට ඉස්සර මම හොඳ අවස්ථාවක් හම්බුණා. හොඳටම කැප වෙලා වේවි කරන්න මට හැබැයි ගුරු උපදේශකත් මට දැන් පටන් ගන්නකොට ඉවත් කියලා කිසිම අදහසක් නැති විදිහට මම ගාන කාලයක් තිස්සේ අහලා තිබිච්ච දැනගෙන හිටපු ඒකෙන් මම භාවනාවක් හදාගෙන ඒක ඉතාම සරල විදිහට ඒ කියන්නේ මේ මම කියන්නේ හිතකුයි ඇඟකුයි. එහෙම සරල විදිහට මම පටන් ගන්නවා. පටන් ගන්න හිත ගැන මම එච්චර දෙයක් මේ කාලේ දන්නේ නැහැ. ඇඟ කියන එක මම අහලා තියෙන දන්න විදිහට මම උත්ස් වලට බෙදලා බෙදලා ඒ කියන්නේ පඩ ව්‍යාපෘතේ ජෝ ආයේ අනිච්ච දුක්ඛ අනාත්ම ඊට පස්සේ අජත්ත බහිද්ද ওই විදිහට හදලා ඊට පස්සේ ස්වභාව ධර්මයේ තියෙන පණ නැතිවම ওই විදිහට හදලා හදලා මාස ගණනක් තිස්සේ අහන්න කෙනෙක් නැහැ මම තනියමම ගුවන් තරම් කැප වෙලා ආලයක් එහෙම වැඩනකොට ඒක මට හිත මට ඒ කල්වට අහන්න කෙනෙකුත් නැහැ. මම හිතුවා ඒක දියුණුවත් එකට ආවයි කියලා මම කොහොම ඒක දුරට නැගිනලා කොහොම කරනකොට මට දැනෙන්නේ එතකොට ඔය කියන විවේක தත්වයයි ඔය භාවනාවේ මොකද්ද සම්බන්ධතාවය? මම මුළු දවසම වගේ පුළුවන් තරම් දවස් මුළුම වගේ ඒ භාවනාවම දැකලා. අටවියක් තියෙනවා ඒක තමයි හෝ ඒක හරි තේරුම් ගත්තේ කියන්නේ එතකොට ඔය කියන්න හදන විවේකයයි ඔය කියන භාවනාවේ අතර තමන් අත්දකින්න සම්බන්ධතාවය මොකක්ද? මම අත්‍යවශ්‍ය සම්බන්ධතාවය ඔය දැන් මම කියනවා සත්‍ය කිසිම දෙයක් ඒ කියන්නේ ඉතාම දෙක කිසිම කිසිම දැන් ඊයේ මම අත්දැක්කා මේ ආනාපානිය ඉතාම සිහිනයි. හුස්ම රැල්ල දැනෙන්නේම නැතුව. ඇඟක් නැතුවම වගේ. ඉතාම සැහැල්ලු තත්ත්වයක්. හිත විතරක් ඊට පස්සේ ඉතාම සැනසෙලදායක වෙනවා. තාම තාම ඔය කියන දේවල් හොඳයි. මං අහන්නේ මේ මේක කරන්න ඉස්සලා කාලයක් තමයි තනියෙන් භාවනාවක් කළා. ඒ කාලේ ඔය කියන ඔය කියන ඊටාම සාංශදායක තත්ත්වයක් දැක්කද ඒක මේ කරන භාවනාවත් එක්ක තියෙන සම්බන්ධතාවය මොකක්ද? ඒ අත්දකින්න එකයි භාවනා කරන්න ඉස්සලා අත්දකින්න භාවනා කරනකොට අත්දකින්න භාවනා කළා ඉවරනට පස්සේ අත්දකින්න. භාවනාව නැදහ කරලා ඉවරලා කියලා කිව්වා ඊට පස්සේ ඒක එන්න එන්න දිනු වුණාම භාවනාව පටන් ගන්නකොටම වගේ පටන් ගන්න ටිකක් වෙලා යනකොටම ඒ සහැල්ලු භාවයට ඇති වෙනවා. ඒක අත්දිනවා. ඊට පස්සේ ඒක නැතිලා ආපහු සැරයක් මට ඒක හරියට ආයේ ඒ සහැල්ලු භාවයට ලබා ගැනීමට කරන භාවනාව අත්‍යලක් මාවතක් ආවඩයක් වඩපත් වුණාද නැත්නම් මේ භාවනා කරමින් හම්බෙච්ච අහම්බයක්ද විවිධකේ ඒ විවේකයෙන් මම පුරුදු වෙලා පුරුදු වුණාට පස්සේ පැහැදිලිවම විවේකයෙන් අත්තරක් නෙවෙයි. මට ඒක පැහැදිලිව ඥාත ප්‍රකාශයක් කරන්න. ඒ විවේකයෙන් මම භාවනාව පටන් මට හරිම අත්‍යවශ්‍ය විදිහට මගේ භාවනාව දියුණු කරගන්න, මගේ මාර්ගය දියුණු කරගන්න. ඒ විවේකයෙන් මම ප්‍රයෝජනලා සම්පූර්ණයෙන් කරනකොට තමයි මම ඒක ඒකට මේ විවේකයේ කියලා කියන්නේ භාවනා ලැබිච්ච ඵලයක් නෙවෙයි භාවනා විවේකයෙන් ලැබිච්ච ඵලයක් විදිහට භාවනාව කියන්නේ. මේ හස්සම එනේ අපි ඔය මොකක්ද මේ මං අහන්නේ දැන් තමයි මේ ශරීරයේ බෙදා ගන්න භාවනා කරක් රූපදේශ රහිතව. ඒකට මේ විවේකයේ ලැබෙන භාවනා ප්‍රතිඵලයක් විදිහටද නැත්නම් භාවනාවට අමතරව අම මේ අහම්බයක් විදිහටද? මට තේරෙන්නේ පුදුසාමහසේ ප්‍රශ්නක ඒ මම අවස්ථාව ලබා ගත්තා. ඒක භාවනාව කරගෙන යන අතරේ තමයි ඒ භාවනාව පුහුණුවේ එක තමයි මට ඒ අත්දකින්න. මම අහන්නේ ඒකේ කරවෙතන තමයි අපි මේ උසාවියට ගෙනලා පතුරු ගාලා ගන්න ඕනේ. මේක භාවනාවේ ඍජු ප්‍රතිපලයක්ද බහනෑයේ වක්‍ර ප්‍රතිපලයක්ද නැත්නම් භාවනා කරපු නිසා අහම්බයක්. භාවනාවේ ඍජු ප්‍රතිපලයක්. ඒ කොහොමද කියන්නේ මේ භාවනා ඍජු ප්‍රතිපලයක් කියලා භාවනා කරලා ඉවරනකොට ලැබෙන එකද නැත්නම් භාවනා කරගෙන යනකොට ලැබෙන එකද භාවනා නැතර කරන එක නැතර වෙනවද? ඇයි මේ විදිහට ඍජු ප්‍රතිපලයක් කියලා කියන්නේ මොකද්ද සාර්ථකයි? භාවනා කරගෙන ගිහිල්ලා අවසානයේ තමයි මගේ ඒ වර්ධනය. ඊට පස්සේ ඒක ක්‍රමෙන් දිනුනොත් භාවනාව පටන් ගන්න ටිකක් වෙලා යනකොටත් පස්සේ ඒක භාවනාව පටන් අරගෙන ලැබෙනවා ඒ. ඒ කියන්නේ මෙහෙම කිව්වොත් හරිද? මේක මම මම දකින විදිහට මේක උප්පත්තියෙන් අපිට තිබුණු දෙයක්. මේ භාවනාව ලැබිච්ච එකක් නෙවෙයි. මේ නන්නත්තර දහිතවිලි නිසා අපිට මේකත් එක්ක ඇසුරු කරන්න වෙලාවක් නැහැ. භාවනා කරන අපි කායික අයින් කළා දාන්න. වාචික අයින් කරපේ අපි කොන් වෙනවනේ කරන්නේ නැති තැනටපත් වෙනවනේ. එතකොට මෙයා එනවා. නැත්තම් මෙයා නිතරම ඉන්නවා. මේකට එන්න බැරි මේ කල්පනාව නිසා. මෙයාට එන්න බැරි මේ කතාව නිසා. මෙයාට එන්න බැරි මේ ඇඟින් වැඩ ගන්නවා. බුදුරජාණන්සේ කියනවා ඕක මම දෙන්නම් කියලා වගේ බුදුහාමෝ කියන්නේ බුදුහාමෝ දෙන දෙයක් නෙමෙයි මනුස්සකම. ඔබ මේ දැඟලිල්ල පොඩක් නැත කරපුවා. එතකොට ඔයා නිකම්ම ගෙටේනවා. එතකොට හිතෙනවා මේ භාවනාවෙන් ආවද කියලා. ඒකට භාවනා කියන්නේ නිකන් ඉඳිලා. ඒක කියවම hina වෙනවා. මෙච්චර රටමලා සුදුරුචි අරගෙන මේ කම්පලට පයින් ඇවිල්ලා මේ තටමන එක නිකන් ඉන්නවා කියලා කියන්න පුළුවන්ද? එහෙමනම් මේ gedara dora අපිට නිකන් ඉන්නත් අපි බුදුජානනාච්චේ කියන්නේ උඹලා කාය සංස්කරණය කිරුව කාය වචන හිත ওই විවේකෙට ඉන්න ඉඩක් නැහැ. මේ මේ මේ වාදිනේ කුමෝලින් පිළිලා. ඕක සංස්කරණේ කොට නැතර කරපුවාක අම්ම මුත්තකවත් කරන්න බෑ. මොකද අපි අනුමුත්ත උත්සාගෙන අනාගතෙත් අනාගෙන අතීතෙත් අනාගෙන අතනත් අනාගෙන අරයත් අනාගෙන ඉන්න එකනේ. මම කියනවා මං ගැන සද්ධාවෙන් එහෙම නැත්නම් සද්ධාවෙන් ඒ වගේම වීරියේ ඒ වගේ ලොකු බලාපොරොත්තුක් ඇද්දෝ දෙයියන්ගේ නාමයෙන් කය හොල්ලන්න නැතුව තිබ්බ පොඩ්ඩක්. දෙයියන්ගේ නාමයෙන් වචන හොල්ලන්න නැතුව තිබ්බ පොඩ්ඩක්. මුඛයේ කරි හිත බැඳලා ඒක අරමුණ තිබ්බම ඔය හතර වටින්ම ගෙටේ. එතකොට ඊට මේ භාවනා ලැබුණා කියන්නේ නෑ. භාවනාවෙන් කරන්නේ මේකට කක්කාට දෙක නැත ගන්න එක විතරයි. මේ පෑදීතියට පොරදී වැටෙන එක නැත කරගෙන ආය සංස්කාර නැත කරනවා, චී සංස්කාර නැත කරනවා, චී ජීත් සංස්කාර නැත කරනවා මෙන්න ගෙතට ඇවිල්ලා. අනිදාසු ගන්නකොට පේනවා මේ මේ මූඩ් එකේ මේ භාවනා මැදස්ම ඉන්නවනම් මේ වැඩක් කරන ගමොත් මෙයා ඉන්නවා. මෙයා නිතරම කවදාවත් අතහැරලා ගිල්ල නැහැ නිවන කියලා. අපි නිවන නොදකින්න ඔබ දැන් කියන එක ප්‍රශ්නේ. නිවන නොදකින්න ඔබ දැන් කියලා කියන්නේ කාමයේ පතන. අතීතේ පතන අනාගතේ පතන අතන පතන මෙතන පරිතෝර නිවන මුසුක් වෙලා බලන්න නැද්ද කි මේ කාල කන්නේ ගිය ආත්ම කොච්චර නැතුවද මේ මනුෂ්‍යාත්ම භාවය ගන්න මේ බුද්ධෝත්පාද කාලය ගන්න මේ ක්ෂණ සම්පත්තිය ගන්න මේ කල්යාණ මිත්‍රාශ්‍රය ගන්න මේ ධර්මාශ්‍රවණය ගන්න පැවිද්ද දැන් මොකද කරන්නේ UNP වෙන්න හදනවා ශ්‍රී ලංකාව වෙන්න හදනවා පාර ගන්න හදනවා ලාභ තත්කාර ගන්න හදනවා අර නිවනේ කක්ක දෙක තීරම නිවනට නිවන වාහෙලාගෙන අයියෝ මනුෂ්‍යකම හරි කරදරයන්නේ බුදුහාමුදුරු කිව්දේ තේරෙන්නේ නැහනේ. චින සම්පත්තිය පලාතක පේන්නේ නැහනේ අපට. අනේ පැවිදි වෙන්න බෑනේ කියලා අර මණික මනාගමණික අසබෙට්ට කිව්වහලා කිසිම කාන්තියක් නැහැ නෙවෙයි. ජනගල අසබෙට්ට අයින් කරපන්. ඒකට මණිකේ කාන්තිය එනවා. උඩරට මණිකේ. ඒ නිසා භාවනාවේ වෙන මොකක්වත් කරන්නේ නැහැ. කාය සංස්කාර ප්‍රයෝගෙන් නැතක ආය සංස්කාර නැතකම කියන කියන්නේ ආස්වාස් ප්‍රසවාස දෙකනේ අන්තිමනන්සේ පංචී සංස්කාර කියලා කියන්නේ මෙනේ කිරීම සහ විතක්ක විචාර ඒක එන්නේ කාය සංස්කාරනකොට ඒක යන කොහොමද නැතකට ඉතින් චිත්ත සංස්කාර තමයි ඉස්සලා භාවනාවේදී ඉස්සලා කරා කියලා ඒක උඩට සබ්දයක් ඇහෙනවා බණක් ඇහෙන්නේ අදන්න කෙනෙක් වගේ ඇහෙනවා කියන ඒ චිත්ත සංස්කාර ඒකත් නැතර කියපුවම කොයි වෙලාවෙත් අපි ඉන්නේ සුදු විවේකී අබස්සන විදම් බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිතේ උපක්ඛලිතං තං අසුතෝතෝ බුදුද්දනේ මප්පජානාදී තං අසුතෝ සත්ත බුදුජනස්ස සමාධි භාවනා නක්ඛේති වදාන මහන්නේ හිත බොහොම ප්‍රබහසරයි ඒක කාටවත් කැමති නැත්නම් බුදුහාම විරුද්ධ නඩුවක් ගන්න. ඕකේ පිට කට්ටේ පොඩ්ඩක් ගෑවිලා තියෙනවා. මේ අතුරු කරන්නන්ගේ මේ නෑයින්ගේ කක්කා. දන්න කට්ටිය කක්කා ගන්නවා. හැබැයි මේ ගහලා තියෙන එක නිකන් කාර්ගේ පේන්ට් එකක් වගේ පොඩි පේන්ට් එකක් විතරයි තියෙන්නේ. ඇතුළේ බඩු ෂුවර්. ඉතින් මේක දන්නේ නැති කාට මොන භාවනාවද කියලා බුදුහාමුදුරුවෝ මේ මේ පොඩි කුණී තට්ටුවක විතරයි කෙලස් තියෙන. ඇතුළේ මේක දඹරත් කරලා තියෙන්නේ. ඕක දන්නේ නැති එක මේක දකින්නේ අසුචි කුලියක් විදියට. මලකඩ කුලියක් කියලා මොකද හාත්පසම තියෙන්නේ. මලකඩනේ. අසුචිනේ. මඩ ගහකනේ. ඉතින් මඩ ගහට තියෙන්නේ ඕන දැන කෝරලා බලපන්. එක ඇන්ස්ට්‍රම් එකමාරක තට්ටුවක් තියෙන. ඕක ඇතුලේ දඹරක් කරනවා. උඹට අරක දකින්නවත් බෑ මේක ඇතුලේ පින් තියෙනවා කියලා. උඹ දකින්නෙම දුස්චරිත. උඹ දකින්නෙම අත්තරද. උඹ දකින්නෙම මම අරක දන්නේ මේක දන්නේ මට අර තියෙන්නේ මට මේක නෑ කියන එක. බුදුහාමුදුරුවෝ නිකන් සාපයක් වගේ දෙනවා. එවැනි අසුතවත් පුතු දැනුවට මොන සමාධි භාවනාවක්. උට හැකි සංඥාවක් නෑ. නමුත් ඒත් එක්කම යට සූත්‍රය කියනවා මුල් වාක්‍ය ටික එකමයි. පබස්සක නිදම්බික්ක විචිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛිට්ඨං තං සුතවතෝ අරිය ශාවකෝ ඥානාති. බණ අහපු සත්පුරුෂයාසිකෝ කියලා දාන්න මේක කක්කවලේ වෙනුණාට පිට කට්ටේ විතරයි මේක තියෙන්නේ. එයා ඉදිකට්ට කරන පොඩ්ඩ හූරලා බලපුවම ඇත්ත නෑ ඇතුලේ හතරක්. මේ මුලිකම සුද්ධ කරන්න වෙලාවේ මම හූරන වෙලාවේ තේරෙනවා ඇතුලේ හතරක්. ඌට භාවනාවක් තියෙනවා ඌ බලන්නේ භාවනාවෙන් හැකි සංඥාවෙන්. පුතඥයා බලන්නේ අයියෝ මට භාවනා කරන්න ගියම ආනාපානෙ ඉන්න බෑ මට සද්ද ඇහෙනවා මට හිතවිලි එනවා මට වේදනාව එනවා මට රාගය එනවා ද්වේෂය එනවා එන්න එන පුංචි පුංචි අකුසල් සියල්ලම සමාපත්තියට සමාදිනවා අකුසල සමාපත්තිය. ඒක කුසල සමාපත්තිය දිගන්නේ නැහැ. ඉතින් භාවනා කරනකොට අපි දැන මොන භාවනා කරත්තත් එකයි ඕකේ ඔය ආනාපාන පිම්බි වැගිලිම කියලා ඔය එක එක කරා ගුරුකුල වාද බෙදන්න ගියාට ඕන කරලා තියෙන කය හොල්ලන්නකොට නතර කරන්න පුළුවන් බව බලපන්. අදාකාලිකව නෙවෙයි, කෙල්ලු නැතුනට කය මැරෙන්නේ නැහැ. කොහොමඩක්වත් මැරෙන්නේ නැහැ. මැෂින් එකට දැම්මම පස්සේ ඔක්සිජන් දෙන තාක්ක ලෝකෙමයි නමය දැතෝ ඉන්නවා. කෙලකෙල ඉන්න පුළුවන්. මනමුත්‍ර භාවිනවා. ඉතින් ඕකෝ අපි හිතනවා මේ මම මම මේ කරන්නේ මේ තම කොරන රාලා හරි බබා හරි මම මේ කය කරනවා කියලා කරන මගුලක් නෑ මගේ. ඔය නැත කරපම් අපිට දෙරියා වැඩේ කරගන්න. ඒ වචනේ නැත කරපම් අපිට ධර්මයේ ඉන්න පටන් ගන්නවා. ඔබ කතා කරෙල්ලෙන් තමයි එන්න ආන ධර්මයේ ඒනම වළක්වලා තියෙන්නේ. කතාව නැතර කරපු ගමන් ධර්මේ නෑ. ඊට පස්සේ හිත සංඥාමාන වේදනාව ඇති කරනවා. එනේන දේවල් සද්ද කියලා හිතා ගන්නවා, සත්ත්ව කියලා හිතා ගන්නවා, ගන්ධ කියලා හිතා ගන්නවා, රූප කියලා දානවා. මම දෙයියෝ දැක්ක, මම බුදුන් දැක්ක, මට අරක හිතුණා මේක හිතුණායි කියලා කොහේවත් නැති කුණු කන්දලයක් අරගෙන තොරන් ගන්නවා. ඉතින් තොරන් ගන්නකම් විවේකෙට ඉඳ නැහැ. අපි මේක හුදු තොරණක් විතරයි. හුදු සංඥාවක් විතරයි. බැරිලා බලන්න මට මොකෝ. කිරොන මේ ඉන්නේ විවේකෙ. ඊට පස්සේ ආයේ භාවනා මධ්‍යස්ථාන කියලා පරයන්ක ගහන්න ඕනේ නැහැ. කොයි වෙලාවෙ බැලුවත් තියෙනවා මේකේ හැබැයි අර ඉදිකට්ටගෙන උගල රත්තරන් කියලා දැනගත්තට වටි රත්තරන් අයින් කරනවා. තුමු කට්ටේ අයින් කරන්න එපායි. ඒක තමයි ප්‍රතිපදාව කියන්නේ. ඉස්සෙල්ලා අපිට විශ්වාසය එන්න ඕනේ. හැම මිනිස්සෙක්ම නිවන් දැකලා ඉන්නේ. ඒ අම්මනේ දන්නේ. ඉතින් එයා නිවන් දකින්න තටමන. තටමන. තටමන දෙන්නේ නිකන් නිකන් ඉන්නේ කරන්නේ. නිකන් ඉන්නේ ලේසි නෑ. ඒකට ප්‍රයෝගයක් තමයි බුදුන්සල සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන්නේ එක තැනකට ඉලක් කතා නොකර කය හොල්ලන දෝ පැයක් හිටපම් බලන්න. ජහල සීල අනු ගානක කෙලස් කැපෙනවා කියලා කියනවා ඔය නිකන් ඉඳගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ ඒ ඒ හිත නටන්න නැති වෙන්නේ කාර්මණක තියලා බටේ. මොන අරමුණක් ප්‍රශ්නයක්. ඒකේ රාජනිෂ්කීන මනුෂයා කියනවා සිගරට් පොන්න බැවිලා තියෙනවා නම් සිගරට් එක බොනකොට ආස්වාදේ ප්‍රසාදේ ආස්වාදේ ප්‍රසාදේ කියපන් නිවන් දකින්න. ආනාපාන කියලා නිවන් දකින්න පුළුවන් මොකද සිගරට් පිල්ල බැරි. එක දෙයක් කරගන්න. බුදුහාමුදුර කොච්චර ශිෂ්ටද කියලා බලන්න. කොච්චර කල්චර්ද කියලා බලන්න. ඒ දෙයෙන්වත් කාටවත් කරදරයක් වෙන්නේ නැහැ. හුස්ම පෙන්නන්නේ. වෙන ඕනම ශිල්පයක් කරුවොත් එක දෙයක් කරන්න. one thing at a time and that done well. ඒකට අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ මොකද අර කය වචන දෙක නතර වෙච්ච එක හේම ෆ්‍රීස් වෙනවා. හිතත් එහෙම බැස්සොත් උංගක් බහින්න ඕනේ නැහැ. දැකුණා තියෙනවානේ හාත්පසම තියෙන්නේ අපි මෝඩයා කියන්නේ ඒකට පාළුව කියලා. මෝඩයා කියන්නේ කම්මැලිකම කියලා. මෝඩයා කියන්නේ ඒකට නීරසකම කියලා. මෝඩයා කියන්නේ ඒක නිදිමත කියලා. උතුරු දන්සේ කියනකොට ප්‍රමෝදේ කියපං ප්‍රීතිය කියපං සති සම්පජන්‍ය කියපං සුඛේ කියපං එතකොට ලොකු පාලුගතයක් දැන ලොකු කම එතකොට තමයි ඔය හිතවිලි හිතණ්ඩයි සද්ද සද්ද බවටපත් කරගන්නයි රූප රූප බවටපත් කරගන්නයි රූප රූපතිති අபிසංකරෝති इति සංඛාරං කියලා කියනවා මේ රූප බවට මේ වේගය රූපේ බවටපත් කරන එක තමයි සංස්කාර කියන්නේ ඉස්සල කියපේකන සද්දයක් බවටපත් කරනවා කියන එක න අඳුන කෙනෙක් බාටපත් කරන්න තියෙනවා. තව කෙනෙක් රූපයක් බාටපත් කරන මේක කහ පාට නිල් පාට හැඩරල දැක ගන්න. ආන්න ඒක දන්නවනම් මේ අපි ਸਰබලදාගේ දිවියන්නත් වහන්සේට වැඩිම උන්කාරයක් කියලා. විශේෂම කෙලස්ම වන්න. ඔය කමඨා සුද්ධ කරනට අහන වචන ටික අහගෙන ඉන්නම තේරෙනවා. කොච්චරක් මවලා තියනවාද ප්‍රകൃතිය ගැන කතා කරන්නෙම නෑ කතා කරන වචන නෑ. මේ මවාපු දේවල් අරයත් ඒ විදිහටම මවලා තියෙන්නේ. ඔයත් එහෙමද මමන්නේ කියන එකයි අපිට දැනගන්න. නෑ තමන්ගේ පිට වැඩිලා තමන් මව ගන්න. බුදුහාමුදුරු කියන්නේ මවන්නේ නැති ප්‍රകൃතියට ගිහිල්ලා බලන්න හැමදාම නෙවෙයි. එක සැරයක් සුරකාර බලන්න. ඊට පස්සේ බලන්න විවිකේ නැති තැනක් තියෙනවද කියලා. නැති චිත්තක්ෂණයක් තියෙනවද කියලා. නැති ඉරියව්වක් තියෙනවද කියලා. අපි මොකද ව්‍යවෘත වෙච්ච ගමන් මේ ව්‍යවෘත වීම නිසා විවේකේ නැති වෙනවා. විවේකයෙන් බොහොම අනාත්ම ධර්මයක්. ඒක මු르දු ධර්මයක්. එයාට මේ කවුරුත් එක්ක රණ්ඩු කරලා ඊයේ දෙන්න ඕන කෙනෙක් නෙවෙයි. කවුරු රණ්ඩු නැතිනකොට එයි බීමිනවා. අපි මේ මුළු භාවනාවෙන් කරන්නේ විවේකයට එnderලා. අපි මේ විහිං ඔළුවට දාන සංස්කරණය කරනවා කියන්නේ ඒකයි සකස් කරනවා කියලා කියන්නේ. සංකරෝති අபிසංකරෝති इति සංඛාරා. නැත්නම් චේතේති අபிසංචේතේ. චේතනා හෝ අபிසංචේතනා සංස්කරණ ඕක තමයි සම්පූර්ණ නිවන වසාලන දේ. ඉතින් අපි ටිකෙන් ටික ටිකෙන් ටික ප්‍රාර්ථනා කෙරෙලි චේතනා අදිෂ්ඨාන පණිදි අයින් කරනවා. ඉතින් අයින් කරන සද්ධාවෙන් තමයි කරන්නේ අන්තර විවේකී ආපුවාට පස්සේ කියනවා විවේකී බෞලිකත කරපන්. උදිකලාව බෞලිකත කරපන්. ඡානේ බෞලිකත කරපන්. විශ්‍රාමේ බෞලිකත කරපන්. ඒකෝට තේරෙනවා හැමදාම නෙවෙයි. ඒකෝට තේරෙනවා ඕනේ හරක්මක දැනට යන්න පුළුවන්. ඕනේ ගහවන්න දැනට යන්න පුළුවන් මේ විවේකීට මොකුත් වෙලා නැහැ. ලෝකයා ඕන නඳුනතු කතා කරන්නේ. ලෝකයේ මොනතන තමයි ඕනේ ලාභ වේගෙට ප්ලග් වෙන්නේ. ඒකට අපි කියනවා පොඩි ගහකට භාවනා කරද්දී ඇයි ගෙන්ද කම්පලෙත් භාවනා කරතයි. ඒ අතරමැදි අවස්ථාවක් තමයි මේක තියෙන උත් අවධානය අහන මොකද්ද උපදේශ මොන උපදේශ දෙන්නේ? මොකද දෙන්නේ උපදේශ එකක් කියදයි ඉසලා හම්බෙන්නේ. ඒක දැන් ආනාපානෙම හරියට බස්සන හැටි දන්නවා. පල්ලමේ වාහනේ ක්ලච් එක නැතුව ගියලා බයෙන්නේ බස්සන්නේ. ක්ලච් එකේ බස්සන වෙලා හිසනවා. වල්ලම බැලසා දැන් හරියට දනානපන ගුරුසු විලාය විවේකී අඩුයි අනපන සිවිගෙන විවේකී ටිකක් තියෙනවා සම්පූර්ණ අනපන වල හාත්පස විවේකී දැන් ඕන ඉලා අනපන යන්න පුළුවන් වෙන ගුරුසුට යන්න පුළුවන් විවේකී නෑ නෑ වාගේ ඇත්ත නෑ ඒක ඕන ඉලා විවේකී යන්න මේකට කියනවා විවේකයේ වශී කරගත්තයි මේකට කියනවා විවේකයේ සිද්ධි කරගත්තයි විවේකයේ සීසන් කරගත්තයි ඒ නිසා ඕන කෙනෙක් එක්ක ඕන කලබලෙට ගියොත් මං කලබල වෙනවා මේගොල්ලේ කලබලේ තියෙන නඩු කියන්නේ ගියාට මෙහා හිමීල දැනගන්න දැන් කලබලේ ඉන්නේ මට පුළුවන් විවේකෙට එන්න. ඒකට එකම කලබලේ අරගෙන රාග ద్వේෂ මොහ පිට පාවිච්චි කරනවා මෙයා දක්ෂ විදිහට කරන කොච්චර කලබිලා තිබුණත් විවේකෙට යන බලන් ਸਰවඥාන්සේ සඳහන් කරන ගැඹුරු මොහොතේ මතු පිටත් කලබල කුලඟ නිසා අතුලෙත් කලබල ඉංගිල චිමිංගිල ආදී විසාර මාසියෝ නිසා මැද වතුර කඩ දාපතෙල්ලෙන්නේ නැහැ. ඉතින් අපිට ඕනේ නම් උඩ කොනට යන්න කැළඹෙන්න පුළුවන්. යට කොනට යන්න කැළඹෙන්න පුළුවන්. මැදට ගියාම කැළඹිල්ලක් හැමේ පාළු. ඉතින් අපිට ඉතන නිකන් ඉන්නකොට ඕදි බිව්වත් කමක් නැහැ කියලා පිච්චරයක් ෆයිට් එකක් කරගෙන ඉතින් පිච්චරයක් බලන්න හිතන නිකන් ඉන්නවා. පාළුයි කම්මැලි සංකරණට කියලා තේගවල ලැබෙන ගන්න හරිම අසභ්‍ය විදිහට මේ කියන්නේ හෙළුවෙන් ඉන්නවනේ පිළිවෙල පිස්තෝල පාවිච්චි කරනවනේ හරි සවුත්තුයි මේ පිටට හදපු මිනිහා හරිම අසික්කිතයි කියලා යන්න හිතපු අසික්කිතය නේ ගිහිල්ලා බලන්න ඌට මේ විවේකේ තියෙනවා විවේකේ පාළුයි මේ මාර්ය තියා කොක්ක දාගෙන ඉන්න හැමතැනම බිලිකොක්ක වගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඉතියා ටංගල කියන අපි අර ටික ටික කෑවොත් ඇතුලේ බිලිය තේරෙනවා. අපි ගිලි ගිලින්නේ ගිලින්නේ අල්ලපු ගෙදරට නගිලින්නේ ඉස්සලා ගිලින්න බෑ. කොක්කත් එක්ක යන්නේ. එතකොට මාරයා ගැස්සුවාට පස්සේ කොතරම් උඩාවට පස්සේ ආය කතා නැහැ. පොඩි දාපු මාළියෙක් වගේ ඉතින් තීත්‍යතුමා කියනවා අර අර රෝගේ කියනවා මේ රෝගේ කියන නරක. ඒ නිසා මේ භාවනා ක්‍රම වලට අයිතිවාසිකම් කියන කට්ටිය ඉන්නවනේ මේ ලෝකේ. අම්මනයි. ඒ ගුරුවරයෝ තමයි නොම ගැහන જાතියක්. ඒ ගෝලියොත් නම කියන જાත්‍ය බුදුහාමුදුරු කිව්වේ මේ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර නැති කිරීම සඳහා මොකකින් හරි මේක පුරෝපා. ඒක ඉනර්ට් එකකින් පුරෝපා. ඒ කියන්නේ අක්‍රිය දෙකකින් පුරෝපා. ඉනර්ට් කියන එකට මම දැන් නැසෙන වචන මොකක්ද කියලා. දැන් කැල්කම් පවුඩර් අපි ගන්නේ ඉනර්ට් මැටර් එකක් විදියට. වතුර ගන්නේ ද්‍රාවණයක් විදියට. ඒක තමයි ඔක්කොම කලවම් කරලා ගන්නේ වතුරෙන් කිසි ගුණයක් දෙන්නේ නැහැ. කැල්කම් පවුඩර් ගන්නවා අපි වැස්ලින් ගන්නවා ඒක කිසි ගුණයක් දෙන්නේ ඒ ඕනම වේතන 199.9ක්ම තියෙන ටැල්කම් පවුඩර්. එනතන් ග්‍රීස්. අපි ඔය ටියුබ් එකේ 5 ml 10 ml කියලා ගත්තොත් ග්‍රීස් වලට ගෙවන්නේ. බෙහෙත තියෙන්නේ අංශු මාත්‍රයයි. හැබැයි උගේ නමින් තමයි කම්පැනි සල්ලි වෙන්නේ. එනිසා මේ අපි සල්ලි කියලා ගන්න ටැල්කම් පවුඩර්. එහෙම නැත්නම් මේ වැසලින්. එහෙම නැත්නම් වතුර. මෙහි හොඳ දොස්තර කෙනෙක් අහන්න පුරුදු කියන්නේ. ඔක ප්‍රොෆෙසර්. අහලා බලන්න තියනද කියලා එම කවුරු හරි මෙතන ඉන්න කෙනෙක් ඉන්නවනම් වෙන මොන හරි බේතක තියනද කියලා මේ මේ කස්තුරි හරි මේ බුදුහාමුදුරන්ගේ දහපු අමෘතය හරි මොනවද කියලා පොයි. ඇල්ලතුරු වලට සල්ලි ගෙවනවා. ඒක උදාන කියන මේ වගේ කිසිම රියැක්ට් කරන්නේ නැති දෙයකින් පුරෝපාම බෙහිත. කැල්කම් පවුඩර් වලින් පුරෝවා. පැස්ලින් වලින් පුරෝවා. සුද්ධ වාසුත ජලයෙන් පුරෝවා. ඒතර වෙන්නේ මොකද කොහොමද වෙන්නේ? අසුද්ධ ජලය නෙමෙයි පිරිසුදුකම තියෙන්නේ. පිරිසුදුකම තියෙන්නේ හිතේ. අර කක්කටි ගයින් කරන එකයි ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා ඒකේ ප්‍රකාශයක් ඔය මට මට වෙන්නේ කියෙන්නේ. ඒ නිසා දැන් ආනාපාන කරනකොට තියෙන ඒකට දැන දැන දැක ගන්න පුළුවන් ආපහු එන්න පුළුවන්. ඒකෝට අපි හරි ක්ලච් එකේ වසනවා. ඉස්සර වගේ ලේසර් කරද්දී පහිනකොට අපි බෙල්ල කඩලා යනවනේ. බ්‍රේක් නැහැ. ඒ ජොලි. අල්ලම මේ ලේසර් කරද්දී කිය ජොලි. හැබැයි හරවන්න බෑ බ්‍රේක් නැහැ. දැන් අල්ලමේ බස්සනකොට ක්ලච් එකේ ආනට බැසෝ ඕනම් උඩට ගත්ත පල්ලෙහාට ගියා. ඉතින් හුඟ දෙනෙක් හිතනවා මේ පිරිසුදුකම දවස පුරාම ජීවිතේ පුරාම යන්නේ නැතන තියේ කියලා නෑ. දන්නවා කෙලෙසෙනවා කෙනෙක්ට ඕන වෙලාවක හොදන්න පුළුවන්. ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒ නිසා මේ ඇත්තට මෙහෙම හිතාගත්ත එක කෙලෙසන්න දැම්මට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අල්ලන්නේ නෑ. කෙලෙස අල්ලන්නේ නෑ. අන්න ඒක හුරු කරන්නේ. ඒක නිතර බලන්න කෙලෙසයිති ස්ථානවල යන්න එපා. මොකද කෙලෙස් තමයි ළඟට ආවට පස්සේ බලන්න මේ කෙලෙසෙට අනිකයි කෙලෙසුවට මාව කෙලසන්න පුළුවන් කියන්නේ. ඒකට පේනවා මේකේ යස් විශ්ව බලයක් තියෙනවා. ඒ චිත්ත නියමයකින් වැඩ කරන්නේ. හැබැයි කෙලෙස් සමාදන් වෙලා අකුසල සමාපත්තිය කියන්නේ ඕන කෙනෙක් කෙලෙසෙයි. මේ වැරදිච්ච වැරදිච්ච නැති දේවල් ගැන කතා කරන්න යනවනේ ඒකට කියන අකුසල සමාපත්තිය කියලා. ඒ මනස කොච්චර සිල් තිබුණත් කොච්චර දන් දීලා තිබුණත් කොච්චර සමාධියක් තිබුණත් විහිං කකලා. විහිං අර අකුසල සමාපත්තිය. අපි අර පුංචි උනත් කමන්නේ චිත්තක්ෂණයට හරි කමන්නේ හැම වෙච්ච කුසල සමාපත්තිය. ලොකු කරන්නේ. එතකොට අකුසල සමාපත්තිය අකුසල සමාපත්තිය තියෙන්න බෑ යාන් කරන්නේ. ප්‍රතිස්ථාපනය වීමක් වෙනවා. මේක නිසා මේක ඒක ෆිසිකල් වෙන්නේ. කිසිම මිස්ටික්යක් නැහැ. අකුසල සමාපatti වැඩි වෙන්න වැඩි වෙන කුසල සමාපatti පච වෙනවා. කුසල සමාපatti වැඩි වෙන්න වැඩි වෙන්න අකුසල සමාපatti එමිය තල්ලු වෙලා ඇතකට යනවා. ඒ නිසා ඉස්සරහට දෙන්න තියෙන උපදේශය තමයි ඒ කුස ඒ විවේකය, ඒ උදකලාව, ඒ විස්රාම යම් තැනකද යම් කෙනෙක් ගාවද යම් ධර්මයේද ඒකට ඇලි ගලි වාසය කරනවා. අපි ආරෝප ප්‍රතික්ෂේප කරන්න එපා. මොකද අපි කොරළවැල්ලේ කරපු අර තරුණ අයට කරපු රිට්‍රීට් එකදී අරණ මාත්‍යවිලක හරි දෙක 2.6කට වැරදි එකක් උනේ නැත්නම් අපිට රස නැහැ ජීවිතේ කියන්නේ 2.6ක් හරිනොත් එකක් වරදිනවා ආය 2.6ක් වරදිනොත් එකක් වරදිනවා ඒ නිසා තුනට එකක් වැරදි තියෙන්න ඕනේ මේ ජීවිතේ ඒක මේ ලකුණු දෙනකොට 170ක් ලකුණු දෙනවා විශේෂ සම්මානයක් දෙනවා හැබැයි විනා 130ක් උමැට්ටා ප්‍රශ්නේ නැහැ ඒත් විශිෂ්ට සම්මාන. එකෙකුටවත් බෑ ලකුණ 100 ගන්න. එහෙම එකක් විභාගේ නැහැ. ඒ වගේ දැන් ලකුණ 33 ගන්නකොට සමත්. මං වගේ වුණා. මට ලකුණු 30ක් මං ගන්නවා එක්සැමින අතින් තුනක් දැම්මට පස්සේ මම පාස් වෙනවා. මට කවදාවත් ලකුණු 33 ගන්න බෑ. මොකද දන්න මේ අධ්‍යාපන ක්‍රමය ගැන පිස්සුවක් බව මම දන්නවා. මට ඒ දවස්වල නම් දැනගන්න. ඒ නිසා මේ උගවදනක දන්නේ 100 100ක් ලකුණු වෙන විශිෂ්ට සම්මාන ගන්න. දැන් දැන් මුකුත් එපා. 33ත් ඒවා 30 ගණන්. අනේ මේ මිනිහම ඇත්තම මොහොරි පාස් කරන්න ඕන කියලා එක්සැමිනේට තියෙනවා පොඩි චාන්ස් එකක්. ඕන ලකුණු දෙක තුන කටින් දාලා පාස් කරගන්න. ඒ නම් ස්ටොප්ම පාස් ඉල්ලමඩ වෙන්නේ. ඒ එක්සැමිනේගේ සපෝට් එකක් තියෙනවා. තමයි ඉන්ටර්නල් එක්සැමිනේ පේල් කරන එක්ස්ටර්නල් එක්සැමිනේ ලකුණු තුනක් දාලා අයියෝ මේක මෙච්චර මහන්සි වෙච්ච එක දැඟලන්න දෙවියන් කියලා පාස් කරනවා. මේ හුඟ දෙනේ පර්ෆෙක්ෂන් හිතන්නේ. මේ ලෝකේ පර්ෆෙක්ෂන් නෑ. කේවල தත්වයකට කොහොමඩක්වත් මේ ලෝක යන්න බෑ සාපේක්ෂයි. ඒ නිසා අකුසල සමාපත්තිය 100%ක් හිටපු අය කුසල සමාපත්තිය දශම ස්ථානයකට ගන්න. ඒක ටික ටික වැඩි කරන්න. Taman කරපු කුසල ගැන කල්පනා කරන්න. විවේක වෙච්ච ගමන් කල්පනා කරන්න කොයි වෙලාවක හරි අඩදබරයක් නඩුවක් කලකලංචයක් ගැන කතා කරුවා නම් මාර්ගාංශය. ඒකනේ අද ලෝකේ දීලා තියෙන නවකතාවලින් 90 ගාණක්ම ට්‍රැජඩිස්. දුක්ඛාන්තර. හදලා තියෙන චිත්‍රපට වලින් වැඩි හරියක් ශෝකාන්ත. එතන අපි දන්නේ සුඛාන්තය. අපි දැන් තිබුණා සුඛාන්තය අපි දන්නේ ඒක බොහොම කලාතුරකින් දෙයක්. දුක්ඛාන්තය තමයි වැඩි. ඉතින් ඒක බලන්න යන්න හරි ආසයි. ඒ හැම එකකින්ම අපි කරන්නේ අකුසලයකට ටැක්ස් ගෙවන එක. ඒ නිසා කවුරු හරි හොඳ පැත්තක්, සුන්දර පැත්තක්, විවේක පැත්තක්, කරුණාමයික පැත්තක් කතා කරනවා නම් ඒ පැත්තට වෙලා ඉන්න. අර පැත්ත ළඟට යනකොට හිතා ගන්න ඒක තමයි අපාය කියන්නේ. ඒ යක්කුණ තමයි යමයෝ කියන්නේ. ඕක තමයි මේ මේක අපි මේ මේ තියෙන චිත්තක්ෂණයක් කන්නේ. මම මෙතුමත් මෙතිකල සිටි යම ලෝකේ යමෙක් විදිහට මම දැන් ඇවිල්ලා එළියට ඇවිල්ලා අඩු ගානේ හරි දෙයක් හොඳ දෙයක් ධර්මයක් ශික්ෂාවක් සතියක් අප්‍රදමේ අපමාදයක් විවේකයක් ගැන කතා කරන කෙනෙක්ට යන්නේ ඒක බ්‍රහ්ම ලෝකයක්. ඒක දිව්‍ය ලෝකයක්. නිසා අපි ඉතින් ගිහිල්ලාමදී. අනිකට කියන්නේ අනේ ඕගොල්ලෝ හරියට අපිටත් හඳුනන දෙන ගම පුදුමාකාර මහන්සියලා දුක් විඳ විඳ ෆ්‍රස්ට්‍රේට් කර කර දුක් වෙනවා. මේ අපේ දිහා බලන්න අපිට වතා හම්බුගරි ලොකුත් නැහැ. මේ සාමාන්‍ය දෙන දෙයක් කාලා අපි ජොලියේ ඉන්නවා. මේ මේ එන්න බැරිද වෙන අදියක් දෙකක් අපිත් එක නිකන් ජොලියක් ගන්න. මොනක ගේන්නව නිකන් එන්නකො ඇවිල්ලා ඉඳලා යන්න ඕනේ ඒගොල්ලන්ට ආර්දනා කරන්න අභියෝග කරන්න ඉබා ආර්දනා කරනවා අපි විසන්තෝෂේ ඉන්නේ දුක ශෝකේ නැදන්නේ අයියා මල්ලි වාගේ අයියා මල්ලි ඉච්චරයි හරියට එනවා නඩු අරගෙන කේලම් කතා අරගෙන ආඩපාලි කියාගෙන අරක නැ මේක නැ කියන්නේ ඇසුරු කරන්නේ ඇසුරල කියන්නේ ඕක පැත්තට ගියොත් නම් අකුසල සමාපatti ඒ තමයි ඔයා දන්නේ මෙන්න මෙහෙම එකක් තියෙනවා ඉතින් භාවනා කරනකොට ආනපානියෝ මොනවාරි මේ දුස්චරිත ටික එහෙම නැත්නම් මේ කාය සංස්කාර වචී සංස්කාර දුරු වෙනකොට සාන්තිය එතන. මොකද ඉතින් මේ කියන්නේ. උපදේශය ඕනේ කියලා එතන. මොන්න පිසු. මොන උපදේශයක්වත් උන්නේ අම්මගේ තනිය කොහෙද තියෙන්නේ කියලා කිරි උරන්න පොඩි කට උගන්නන්න ඕනේ. නෑ මොකද දන්නේ නම් ලා තනිය පෙන්වන්නේ නැති නිසා පෙන්වන්න වෙන්නේ. නැත්නම් ධනෙ තියෙන අම්මට අම්මා ධනෙ තියෙන දරුවට දරුවා කටලක තිබ්බම තමයි හොයාගන්නේ. ඒ වගේ අපේ හිත දන්න විවේකේ හොයන. අපේ හිත දන්න උදකලාව හොයන. කරුණාකරලා ඔය දෙක අතර මැදට මේ ධර්ම විනය දාගෙන එහෙම නැත්නම් මේ සදාචාරය දාගෙන එතන මේ සීලබ්බත පරමාසය දාගෙන නොදැනුවත් දේවල් දාගෙන අකුසල සමාපත්තියට යන්න දෙන්න එපා. ওই දෙන්නට එකතු වෙන්න දෙන්න. යකඩේ කාන්දමයි අඳුරන කොහොමද? අපිට කරන්න තියෙන්නේ අනුග්‍රහය කරනවා කියලා අන්නේ ඒ ස්වභාවික වර්ධනයට මම කියන්නේ වැල යන හැතර ඇත්තට මැස්ස ගහගෙන ඉන්න එකයි කරන්න තියෙන්නේ. අපි යන එක ප්‍රශ්න. මාර්ගය විපුච්චේ සම්බන්ධයි. වන්සි කිව්වා සිතේ පාර්ශ්වික භාවයේ තියෙනවා ඒක අපගාමී වෙන්නේ නැහැ කියන්නේ විකල්ප කරන සූරන් කියලා මම කිව්වා නෑ මට ඇහුණයි කියනවා දෙක. ඈ? කොට්ටුයි. ආයෙත් මට ඇහුණා. මං කියනවා ඉල්ලීමක් කරලා මට ඇහුනේ මෙහෙමයි කියන්නේ ඒකට යන්න පුළුවන් ඉස්සරහට නැත්නම් මං කියන දේ ඇහෙන්නේ නැහැ ඇහෙන්නේ මට ඕනේ දේ කට හොල්ලන එකයි, ඇඟ හොල්ලන එකයි යහපත් කරද කියලා. එතනින් විවේක වෙනවා. ඊට පස්සේ ආශ්වාස ප්‍රශ්වාස කෙරේ හිත යොමු කරන්නේ. එතකොට විතේ ප්‍රවාහීය භාවය ඇති කරගන්න පුළුවන් ඒක කියන්නේ. ඒකට මේ ඉදිරිපත් තියෙන ඕඩර් එක වැරදි. යම් වෙලාවක කාය සංස්කාර කියලා බුදුන් සරි පාවිච්චි කරන මේ වචනේ හැබැයි ඒකේ ධම්මදින තෙරණාංශය සඳහන් කරන නතර වෙනකොට ඉස්සර නතර වෙන වචී සංස්කාර. ඊගාට කාය සංස්කාර ඊගාට චිත්ත සංස්කාරයක දොඩමල් බව නතර වෙනවා. ඒ වචනේ දොඩමල් බව ඇතුලෙන් නතර නම් පිටී දොඩමල් බව ටිකක් පුරුදු වෙලා නතර කරලා තියාගන්න. එහෙම නැත්නම් පිටී දොඩමල් බව ආපු ගම අර ඇතුලේ එක බොහොම සීඝ්‍රයෙන් වැඩ කරනවා. එතකොට යාර ඉඳගත්තර පස්සේ ඇතුලේ ඉන චක්‍රයක වැඩි වෙනවා. ඒක නිකන් උණු පඳුරක එක එක පටලවිලා තියෙනවා වගේ. එනේ එනේ හොන කිල්ලක් ඔක්කොමත් එක්ක අනාගෙන ඉන්නේ. ඒ නිසා පිටින් කතා පොඩ්ඩක් නැත්නම් ටිකක් ඇගට අමාරුයි ඒක. ඕනේ ඕනේ දේ ලැබෙන්නේ නැහැ. කියන දේ කියා ගන්න නම් නකමන ධර්මයේ නාමයෙන් ශික්ෂාවක නාමයෙන් ඕන දෙයක් වෙච්චාම කතා කරන වෙන දෙයක් වෙච්චාවයි කියලා පොඩ්ඩක් පොඩි රෙස්ට්‍රේන්ට්මන්ට් එකක් ගන්න 100ක් නෙවෙයි. දඬුවක් දඬුවමක් නෙවෙයි. ඔය කතා නොකර බැරිද ඔය වැඩේ වෙන්නේ? උච්චකම මේක බින්දින්න ඕනේද කියලා පොඩ්ඩක් හිතන්නේ. ඒකට කතාව අඩු කරගන්න. ඒ ශික්ෂාව අවශ්‍යයි. ඊට පස්සේ වචී සංස්කාර කියලා කියන්නේ ශරීරයේ අනිච්ඡානුක පේශින්ගේ සිදුවෙන දේට අන අනවා කරදරයක් නැතු යනවා ඉච්ඡානුක මොකුත් නොකරන්න අදිෂ්ඨාන කරනවා. අනිච්ඡානුක පේශින් හෘද වස්තු වැඩ කරනවා, ස්නායු වැඩ කරනවා, ලේ වැඩ කරනවා, කේස් වෙනවා, දත් වෙනවා, නියෝද ඕන දෙයක් කරගත්තා. ඒකට 100ක් මීට දෙන්න හොඳට සම්බර කරලා රිලැක්ස් කරනවා. එතකොට ඇඟේ ඔක්කොම මෙටබොලිසම් යනවා. හැබැයි මම ඉච්ඡානුකව මුකුත් කරන්නේ. අයියෙන් උස්ප ගන්න යන්නෙත් නැහැ. ඔන්න එතකොට අපි කාය සංස්කාර වචී සංස්කාරෙත් මු ඉඳ ගන්නකොටම ඔය ඉඳ වෙනවනේ. ඊට පස්සේ අපි ඔක බලා ගන්නවා මගේ අනුග්‍රහයක් වශයෙන් භාවනාවට මේ ඇති කර දුන්න එකලස හිත දෙඩ මල වෙන්න උදව් කරන්නත් එපා. කය නටවන්න කරන්න යන්නත් එපා. ඒ නිසා හොඳට පట్టල කරලා හරි බඩි ගහලා වාඩි වෙලා බලන්න ඔන්න මේ වෙලාවේදී මට කතා කරන්න දෙයක් හරි <coughs> නම් කරන්න දෙයක් ඇත්තෙත් නැහැ. තියෙනවනම් මම ධර්මයේ නාමයෙන් කැප කරනවා, පූජා කරනවා. සැක්‍රිෆයි කරනවා. කයේ තියෙන කොට මේ මధుරෙක් නලින ගතියක් නැත්තම් අසබල කමන්නේ නැහැ. මැරෙන්නේ නැහැ නේ. එහෙම නැත්තම් ඒක වෙනස් කරනවා නැවතිලි නිස්සද්දව සතිය. ඒක ලබන්න ඕන්න මට දෙන්න පුළුවන් උපදීම අනුග්‍රහය දුන්නා. කය වචන දෙක නතර වුණා. එතකොට ඉදිරිඥානසේ සඳහන් කර මේ අනුග්‍රහය හරිනම් දැන් මේ ඉතුරු වෙච්ච හිතනවා තියෙන්නේ මේ හිත විශ්වයේ වඳුරෙක් වගේ අරමුණෙන් ගන්න පයින් එක තමයි නොසන්ඩාල කරන්නේ අසික්කිත කරන්නේ නැහැදිච්ච ගතිය ඉතින් ඒක ඉතින් මගේ එකක් නෙවෙයි මේක ඉතින් මේ ලද්දා හැටිනේ උපන් හැටි වන්නාට කියලා කියනවනේ උන්වහන්සේ මොන කරන්නේ ආයෙක නිසා ඔබ කියපන් හිතට ඔබට ඔබ බලනකොට තල්ල ගන්නවා රිදෙනවා ඒක නිසා ඔබට හිතන්න ඕනේ නම් මෙන්න මේ සාම භූමියක් තියෙනවා ക്ഷേම භූමියක් තියෙනවා කරදර නැතරම් තියෙනවා. ඔබට ඒක මෙන් පනවලා තියෙනවා. ඕන තැනක ප්‍රොම්ප්ට් එක ලපන්. ඔබට මේක තමයි ආරක්ෂක භූමිය. අපි ආනපාන හරි පිම්බි නැගිලි මම නැත්නම් මම දැන් මෙතන ඉන්නවා කියන කාරේ දෙනවා. ඉතින් හිත මුලින් හරියට සෙල්ලම් කරනවා. එයාට අර පිටි හම්බුනාට පස්සේ වගේ ඉතින් හිතනවා කල්පනා මොනවා හරි කමන්නේ. ඔකින මොනවා නැති වෙලාවට ඔබ ඇවිල්ලා පොඩ්ඩක් මේ මැද මේ ආරක්ෂක භූමිය හිටපන්. ඉතින් අපි යා නටන දේවල් වලට අභිරමණය කෙරේ නැත්නම් අභිවදනය කෙරුවේ නැත්නම් අජෝසනය කෙරුවේ නැත්නම් හිත පෙන්වන්න හදන දේවල් වලට රිංගගත්තේ නැත්නම් ආනන්ද ජනක උනේ නැත්නම් කතා කරන්න ගියේ නැත්නම් යාට තේරෙනවා මම නැටුවට බලන්න කෙනෙක් නැහැ. සංගනේ රංගවාවට නටන්න බලන්න කෙනෙක් නැහැ. මේකනේ උනේ සිද්ධාර්ථ කුමාරයා ගීගයතරෙන් ඉස්සලා දවසේ නාට්‍ය රූපිකාව නාට්‍ය කංගන ඇවිල්ලා නටන්න බෑ ගායන්න රටක් පටන් අරගත්තා. සිද්ධාර්ථ කුමාරයා පිටි වෙතට හැම දැන් මොකද උනේ? එකම ප්‍රේක්ෂකයා හිටියේ ওই බොදිනම් කුමන නැටුම් කෙලි කවට සිනාදා ඒගොල්ලෝ කොච්චර පැත්තටනද කියනනම් තමන්ගේම සංකීර්ණ භාණ්ඩ උඩ එක පුලිය දාගෙන කෙලවක් කරගෙන පැටලුණා. ඔන්න බුදුහාමරෝ පිටුරුමන් බාන දැකපු දේ. ගීගයාතරෙන් හේතුනේ මේ නාටිකාංගනාවේ එක පුලිය සෙල්ලම. ඔය ඕන හිතට කෙරුවාකට ඔච්චරයි කරන්න තියෙන්නේ. ඌගෙන හොයන්න ගියොත්, බලන්න ගියොත්, අභිවදනය කරන්න ගියොත්, අභිනන්දනය කර මේගොල්ලෝ සුරල්ලාල නටන්න පටන් ගන්නවා. පුළුවන් බලන්න උඹ නටපන්. මගේ නෙවෙයි. මම නෙවෙයි. අන්තිම අමාරු මොකද හේතුව අපි මෙතෙකල් අනුන්නට උපු මිනිස්සු. අනුන්නට වඬ රූප අලංකාර කරපු මිනිස්සු. අනුන්නට වඬ අපි බහුරූපෝලම් පාපු අපට ඒකම ආත්‍යාමයෙන් කරන ජීවත් වෙච්ච අපට නාටිකාංගනාව නටනකොට මේ හිතවිලි ඇවිල්ලා අපිට රූපාකාරයේ සද්දාකාරයේ රූප සංඥා පෙන්නකොට ඒක දෙස නොදැක්කා වගේ ඉන්නවා කියන එක දෙල්ලම නෙවෙයි. ඒක කල හැක්කක් හැබැයි. කිව්වොත් මොකද වෙන්නේ මේගොල්ලෝ එතනම ලොක් වෙනවා. වඳ වෙනවා. එතනම ලොඳ වෙනවා. එතකොට බලන්න දැන් මොකද වෙලා තියෙන්නේ? හිතිල්ලට ඇවිල්ලා අරක පෙන්නන්න හදනවා මේක පෙන්නන්න හදනවා බලන කෙනෙක් නැහැ. ඒතර කියනවා චිත්ත සංස්කාර සංසිඳන. ඒක වෙන විවේක විතරයි. මෙන්න මොකක් කරන්නේ? ඒ විවේකී මේ භාවනාව හම්බෙච්ච එක නෙවෙයි. මේ තමයි ස්වභාවය. මගේ හිත මේ අතේ මේ නඩුවල පරිචිත දේවල් අසමතුලිත දේවල් දඟලපු හිත අසමතුලිත දේවල් තහනකට සමතුලිත දෙයක්. සමතුලිත සමය අපේ හිතට වෙන්නේ ආනාපාන කියලා වර්තමාන මොහොත කියලා මේ අප්‍රමාදය කියලා. ඉතින් අන්තිමට බලනකොට මේ අප්‍රමාදය සහ විවේකය අතර සම්බන්ධයක් තිබුණාට ඇත්තටම සම්බන්ධයක් නැහැ. අප්‍රමාද විවේකයට යන පාරක් හදලා දෙනවා අල්ලු අනල් අල්ලපන ලස්සේ. ඒ නිසා මේ සම්පත් කිරීම කරනකොට ඒක දෙයයන් ආසේ දෙන දෙයක්වත් බුදුහාමුදුර අපිට දෙන අතවාසියක්වත් නෙවෙයි. මේ නන්නත්තාරකම නැහැ කියලා කියන්නේ ඒකලා ඒකාකාරීකම ඒකෝදි භාවයයි. මේ අරකමදි මේකමදි කියලා කියන මේ පිපාසිත ගතිය නැති වෙනකොට හැමෝම පිරිච්ච ගතිය. සාමි උදිකලා. ඒක තමයි පේනවා මේ උපන්දා ඉඳලා මෙයා ගෙටෙන්න ආවා මං කෝප් එන්න එපා දැන් නම් එන්න එපා මට නටන්න තියෙනවා මට කන්න තියෙනවා මට අරග කරන්න තියෙනවා මේක කරන්න දිලා අත් බලක්කගෙන හිටියේ නමුත් මනුස්ස ඒ අපේ තියෙන ව්‍යවෘත ගති නැති වෙනකොට අන්‍ය විහිතභාවය නැති වෙන ඉබේම හතර පැත්තෙම ගෙටේ. ඉතින් මේ විග්‍රහය දුන්න පස්සේ නැවතත් ඔය ප්‍රශ්නය මොකද්ද ප්‍රශ්නේ? ඉස්සලා ප්‍රශ්න වලද? මෙතන ආවේයි කියලා මද? මොකද්ද නගපු ප්‍රශ්නේ? අහපු ප්‍රශ්නේ නේද? ඔව්. එහෙලන්නේ මම මයික් එක මයික් එක පොඩ්ඩක් අමතක කරගන්න. අම්බුල කියලා මට හරි අන්න දැන් නම් ඔන්න ඔන්න පොටට ඇවිල්ලා. ඒකල මුල් කැලලක් නැතුව මට වැහුණා කියන එක විතරක් කියනවනම් අන්න කොන්දපණ තියෙනවා කියලා වන් කියනවා. ඔව්. කටිගොන්දනිකයි මේක හොල්දනිකයි මතක කරොත් විවේකයේ හැදෙනවා ඊට පස්සේ ආශිර්වාද ප්‍රශ්වාසිනේ විතර දිනු කරලා ඒකේ හිත එක එක රාශිවලවා විවහන තියෙන අපද්‍රව්‍ය රීතිකතේ පුරනාගේ ඒක අනවශ්‍යතින් කරන්න පුළුවන්. ඒක කරනකොටම හලිම ඉලෙක්ට්‍රික් මුතුම සතුටක් ඇති වෙනවා. මම මෙතෙක් කල හිතාගෙන අමනෙක් නෙවෙයි මම. මම මේ පෙරපෙනට ප්‍රතිච්ච මේ මේ ප්‍රතිලාභයක් ලැබෙ තියෙන manussත් ප්‍රතිලාභයක් මට ලැබිලා තියෙන මං කවු මෙතෙක් කල දැක්ක වෙලේ තියෙන කුණු කාට ටික විතරමනේ. දැන් කුණු කහට අයින් කරලා නැහැ. නිකන් පොඩ්ඩක් හූර්ලා බල්ල විතරක් තියෙනවා. එතකොට පේනවා බුදුදහම අපිට දීලා තියෙන්නේ අන්නේ වගේ ඒසනි සලාකා කියලා බුදුදහම කියනවා. ඒසනි සලාක කියන්නේ පොයින්ටර් එක කියලා කියනවා. ඔපරේෂන් කරනකොට උපකරණ තුවාල කරන්නේ නැතුව එහෙට මෙහෙට කරලා තියාගන්න අපි පොයින්ටර් එක පාවිච්චි කරනවානේ. ඊළඟට ඒසනි සලාකා කියලා කියනවා. මේකට යවසූකේ කියලා බුදුදහම කියනවා. යවසූකේ කියලා කියන්නේ FOA එකේ ඇදලා තියෙන තිරිඟු කරලා දැකලා තියෙන රේෂියෝ ලෝගෝ එකේ. ඒකේ සූකේ කියලා කියන්නේ මේ ඇටේ අනිත් පැත්තේ මෙහෙම මේ කූරක් තියෙනවනේ. ගියටේ තන්තිපර නණ්ඩුව කියලා එකක් තියෙනවනේ. මේ යවවල සූකේ හරි සැරයි. ඒ යව ඇට ටිකක් මෙහෙම අතර දාලා මෙරිගුවොත් එක කට්ටක්. මේ හිවිය විදගෙන, හැම විදගෙන, මස් විදගෙන, ලේ විදගෙන නහරටම වදිනවා, අටටම වදිනවා. අනිත් කට ඔක්කොම කුඩු වෙනවා. එකක් විදිනවා. යව සූකේ කියලා කියනවා. ඒක යවගේ සතිය ඒ ඔක්කොම කෙලස් කපාගෙන බොක්කටම බහින. බහැලගෙන අම්මන්ට බෝල ඇතුලේ රත්තරන් ආකාරයක් නැති. මේ පිට ලෙල්ලනේ තියෙන්නේ මගේ මේ කෑදරකම්, ඊර්ෂ්‍යාකම්, ක්‍රෝධ, මාන ඔක්කොම ඒකෙදි කාගේ ළඟත් තියෙනවා. ඒ අර ඇසුරේ වැරද්ද කියලා කාල් මාක්ස් කියවනේ. අන්ති වර්ෂේ අන්ති හතරනේ වෙනස නිසායි අපි මේ නරක වෙලා තියෙන්නේ. Man is naturally good due unless otherwise the class difference. බුදුජානනාංශයේ කිව්වේ සබකසන්ත මිදම්බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්ලිට්ඨි උපක්ලිට්ඨං හැම සාස්ත්‍රුන් වහන්සේම කියලා තියෙන මනුස්සය ස්වභාවයෙන් හොඳයි කියලා. අපි ඇසුරු කරපු නෑදෑයෝ යාළුවෝ මිත්‍රයෝ ඉන්නවනේ. උන් තමයි මේක කෑවේ. ඊගාට අපි මේ කැතකම අපි අනිත් උන්ට දෙනවා. අපේ දරුවන්ට මේ කැත ටික දෙනවා. අපි ඇසුරු කරන කට්ටියට කක්ක ගන්නවා. දකින්නකොටම කරන්නේ මූණත් ගාල කක්ක ටිකක් ගන්න එක තමයි. ඉතින් කාටද කක්ක වුණාට පස්සේ ගාලල්ලා ඔක්කොටම හොරි තිනවනම් සොරි කියන දෙයක් නැහැ නේ. දකින් දකින් එක අනිත් කරාට හොරි හදනවා. හොරි නැති වුණොත් ඌ හොරි කඩයක්. ඌ අපේ කාරියට ගැලපෙනවා. උඩ කොහොමද හොරි දෙන්නේ? නිසා අපි අපේ මත රුචි අරුචිකන් දරුවන්ට දෙනවා. විශ්වවිද්‍යාල වල උගන්වනවා. පන්ති ගණන් වලට දාලා උගන්වනවා. හරකුන්ට උගන්වනවා. බල්ලන්ට උගන්වනවා. ඊළඟට ඔක්කොම අර ගොනු කන්දල් එලා හොද ගමපත්ති තියෙනවා. ඒ කියන්නේ කට්ටිය ජොලිය ජීවත් වෙනවා. අසුචි ගාගෙන ඉන්න, හිරගෙදරක ඉන්න පිස්සු ටිකක්. නේද බුදුරජාණන්සේ කියනවා අසුචි ගෑහුණ ඇත්ත. පිට දෙල්ල විතරයි මනස තියෙන යවසූකේ දමලා අරපන් ඇතුළට කඩාගෙන යන සතියේ ආනාපාන දිගේ නැත්තම් ඉම්බීම හැකීම දිගේ නැත්තම් වම දකුණ දිගේ ඔය කාගෙන යනවා සිවියද සමද නහරද ලේද ඇටේද වෙනකම් බයි. හැබැයි ආත්මස සුද්ධ කරනවා කියන එක වෙන වැඩක්. ඒක බ්‍රහ්මචර්ය. ඒක අපි පැවිදි වෙලා එහෙම ඊට මෙතන දෝබි කෙනෙක් අල්ලගෙන අර දැක්කට පස්සේ ඇතුළේ රත්තරන් තියෙන එක රත්තරන් නැතුවල කරන්නේ නැතුව පිට ලෙල්ල අයින් කරන්න ඕනේ හානි වෙන්නේ නැති වෙන්නේ. නිකමද හිතන්න කාඹෝක තියෙන තිල්කුණු අයින් කරනකොට ගල කොල්ල කරන්න බෑනේ. මොකද වෙන්නේ? කරාඹෝයි කැටයන් තියෙන එක කුණු අයින් කරන්න කියලා එලිකට දාසික තමයි ඇතුළේ මොකද වෙන්නේ? කැටේම ගෙවෙනවා. කැටේම ගන්න බෑ. කුණු විතරක් අයින් වෙනවා. ඒක තමයි මේ ප්‍රතිපදාව. හැබැයි ඉරිසල දැනගන්න ඕනේ ඇතුලේ රත්තරන් කියලා. එහෙමනම් මේ ඉන්නේ මිනිහෙකුට ඉස්රායිල් වලට බයින්න පුළුවන්ද අපිට? ඊමණසේ කක්ක ගාන ඉන්නවා කියලා එයා හිතහනේ දැන් හොඳටම දන්න මේ වංශය බුදු වෙලා ඉන්නේ. මේ වංශය දන්නේ නැතිකම තියෙන්නේ. නිසා අපිට කාගත් තරද්දකට දඬුවම් කරන්න හෝ හිත නරක කරගන්න අයිතියක් නැහැ. Taman දන්නවා නම් පිටලිල්ල කක්ක ඇතුලේ රත්තරන් කියලා. ඒ හැම කෙනෙකුටම සලකන්නේ මිනිස්සු මේ ස්ත්‍රියව මේ පුරුෂයෙක් මේ තම්බියෙක් මේ මිත්‍යා දෘෂ්ටිකෙක් කියලා අපිට මේ අරගෙන තියෙන මූලධර්ම වාදවලට හේතුව අර පිට තියෙන කුණු ලෙල්ල අනුවයි අපි මනුස්ස වර්ගීකරණය කරලා තියෙන්නේ. tip of the iceberg. iceberg එක නෙවෙයි. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ tip of the iceberg is maybe 10%. වැඩි හරිය තියෙන්නේ ඇක්චුලි දඹරක් තමයි. ඉතින් අපි මේ වගේ භාවනා මධ්‍යස්ථාන වල අකුල් වෙන වැඩේ බාර ගන්නෑ. දිගටම හොරන වැඩේ විතරයි බාර ගන්න. බාර කර තියෙනවා තමන්න තරම් වෙන විදිහට හැදිරියා අනවශ්‍ය කාය කර්ම වශී කර්ම මනෝ කර්ම කරන්න යන්න එපා දුස්චරිත වශයෙන් එකට වෙල පුළුවන් වෙලාවක ඔය සේරම වහලා දාලා චෝදනා මේ විවේචන තමන් පිළිබඳව අනුන් පිළිබඳව ඉරිටේෂන් ඔක්කොම තියෙනවා ප්‍රශ්න නැහැ ඒක පුළුවන් බලම ආනපාන දිගේ පුළුවන් නම් ඔය යවසෝකේ වගේ ඔක්කොම අනිතරේ කැඩෙති එකක් විදගෙන නැහැටි බලන්න ඒසනේ සලාකා කියන විදිහට හරියට Tamanට ඕන තැනට පොයින්ටර් එක දාන්න පුළුවන් බලන්න. එදුකට වටේ තියෙන උපකරණ වලට අර පොයින්ටර් එක ප්‍රශ්නයක් නැහැ. පොයින්ටර් කියලා කියන්නේ ඒකට හඳු වෙලා. අනික උපකරණ එහාට මෙහාට කරලා Tamanට ඕන තැනට අවධානය ගන්න කරන වැඩ. ඒ සතියේ වැඩේ කරාට පස්සේ සම්පජඤ්ඤයෙන් තමයි අපුල්ලන වැඩේ කරන්නේ. ඒ සියල්ල සුද්ධ කරලා තමරත් ඒක සියල්ලම සුද්ධ වෙන්නේ බුදුහාමරණ විතරයි. දැන් කියන රහත් වෙන්න පිටකට ඔක්කොම අයින් කරන්න ඕනේ නැහැ. කෙලස් වාසනාව තිබුණට කමන්නේ. සාමාන්‍ය කෙලස් ටික අයින් කරපුවාම අපිට රහත් වෙන්න පුළුවන්. සම්මා සම්බුදු වෙන තමයි සම්පූර්ණ ලස්තරස් එකම දිලිසෙන බබලන දෙයක් බවට මේ පුඤ්ජය මේ බිම්බය පිළිසුතු වෙන බුදුහාමරට විතරයි. අපිට ඉතර ඕනේ අපිට මඟට යනවා දන්නා නම් මේ පිට ලෙල්ලේ කට්ටේ දිනන නමුත් ඇතුලේ තියෙන දඹරත්න කියලා දන්නවනම් එයා හැසිරෙන දඹරත්නට ගැලපෙන විදිහට අර අකුසලයට ගැලපෙන විදිහට නෙවෙයි. අකුසල සමාපත්තිය සමාපත්තිය සමවදින්නේ කුසල සමාපත්තියට යනවා. හොඳයි අපි යන ඊගා ප්‍රශ්න. ගාතර ස්වාමීන් වහන්සේ දිනකට විනාඩි 45ක් පමණ සක්මන් භාවනාවක්, පැයක් පමණ කායයක භාවනාවක් සිදු කරනවා. සක්මන් භාවනාවේදී පාදයේ පොළොව මත ගැටෙන අයුරු මේ සිතන්නේ යන විට ටික වේලාවකින්ම නිදිමත ස්වභාවයක් හටගනී. ඉන්පසු සක්මන් සිදුවන්නේ පිරිවි ලෝකය හා සිහින ලෝකය අතර මැදි තත්ත්වයකය. එය දැනෙන්නේ සක්මනේ එය දැනෙන්නේ සක්මන තුළින්ම සිහිනයකට පිවිසෙන්නක් වෙමි. සමහර විට රූපමය ස්වභාවයක් දකින්නවා වැනි හැඟීමක් ඇති වේ. ක්ෂණයකින්ම පිළිවි තත්ත්වයට පත්වන විට සක්මන නැවතී තිබෙන අයුරු පෙනේ. සක්මන් භාවනාව සිදු කරන බොහෝ දිනවල මේ සිදුවේ. මේ හේතුව නිසා මෙනෙහි කිරීම වලින් තොරව සිතිවිලි වලට එන්නට ඉඩ හැර සක්මන සිදු කරනවා. එවිට විනාඩි 30ක් පමණ නිදිමත ස්වરૂපයෙන් තොරව සක්මන සිදු කරනවොත් ඉන්පසු යලි පෙර ස්වභාවයටපත් වේ. මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ උපදේශය ඉතාමත් ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. මේ භාවනා මන්දත්තර කතාවක් වෙන්න බෑ මොකද දවස් 45 මෙච්චරයි වෙන්නේ අපි මේක ඇතුළේ නම් විනාඩි පැය 11ක් 12ක් අපි චක්මන් කරන නිසා මේ පාඩන කරපු නැත්නම් ගෙදර දුරේ කරන විස්තරයක් වෙන්න ඇති. ඒකට මම ප්‍රශ්න කරු මකාරවලා සභාවෙන් ඇහුවොත් සක්මන් කරනකොට ඉතින් ඒකට එතකොට ඇයි නිදිමත ඉන්නේ කියන එකට මොකද්ද උත්තරේ කියලා හෝ සභාව මොකද කියන්නේ? කරන ඉරියව්වේ නිදිමත කම්මැලි ගතිය එන්නේ මොකක් නිසාද කියලා. ඇහුවොත් සත්‍ය වැඩෙනවා. එතකොට එක පැත්තක් ප්‍රශ්නේ උත්තරේ ඒකයි සත්‍ය වෙන්න බට එකක් හොඳ ලකුණක් කියන්නේ. නමුත් ඒක සාධාරණීකරණය කරන්නේ ඇයි හිත මේ තරම් හේමාලා දින ඇයි ඒ පස්සේ පස්සට යන්නේ මොකක් නිසාද? ඒකාකාරීකම තියෙනවා. අනිත් එක රාගය ද්වේෂය පොඩ්ඩක් අඩු වෙනවා. අඩු වෙච්ච ගමන් බබදු. ඉගෙන බුදුහාමර හොඳට වැඩනේ දැන්. ධර්මය හොඳට වැඩනේ. සතිය හොඳට වැඩනේ. ඒකාකාරීකමටම යොදවනකොට රාගය ද්වේෂය කොන කොණ්ඩ කොණ්ඩ කම් වෙදී කොණ්ඩ කැඩුවා වගේ නිකන් කවුමක් බවටපත් වෙනවා. කොණ්ඩ කැම නෙකින් කැම වෙනස තියෙන කොණ්ඩෙන්නේ. ඒ වගේ තමයි මේ රාගයේ ద్వේෂයේ කොන අයින් වෙච්ච ගම. gediye තියෙනවා තාම කොණ්ඩේ නැති වෙච්ච ගම නිදිගත එන. ඉතින් මේ වෙනාට අපි නැගිටලා යනවයි කියලා කියන්නේ කබල ලිපට වෙනවා කියන්නේ නෙමෙයි. අර තිබුණු රාගේ ගන්නනේ දැන් යන්නේ ඔය. අර නැති වෙච්ච ද්වේෂي ගන්න යන්නේ ඒ සඳහා දහසකොත් එකක් උපක්‍රම අපිට මායя දෙනවා. අපිට දැනගන්න තියෙන්නේ මම මේ ප්‍රතිපදාවක ඉන්නේ කෙලස් මේ කැපෙන්නේ කියලා දන්නවනම් බුදුහාම කියන ඔබ දිනු. මම මේ නිකන් අපාය නිකන් මාච් පාස් කරනවා නෙවෙයි. ගමන කරනවා මේ සිහියෙන් යුක්තව සක්මන් මළුවට වෙලා සක්මන් කරන නිසා අරමුණට හිත ගිය නිසා සතිය පිහිටවු නිසා මේ ඒකාකාරීකම පැමිනීම කියලා කියන්නේ කෙලස් අඩු වෙච්ච නිසා දැන් නිදිමත එනවා දැන් මගේ අනුග්‍රහය කොමන වේ මොකක් වේ යුතුද? මේ යෝගාවචරයාගේ අපි කියන සද්ධර්මයේ හමු සත්පුරුෂයන් අසුර කරපු සද්ධර්මයේ හැසිරිච්ච සත්පුරුෂයන්ගේ හැදුන හැසිරිච්ච කල්යාණ සත්පුරුෂිකගේ හැසිරීම දැන් මේ විනාඩි 45 විනාඩිය මොකද්ද වෙන්නේ? සද්ධර්මේ නාහව සත්පුරුෂයන් අසුර නොකරමු ඒක නාගේ ඇතුලේ මොන වගේ වේද කියලා අහුවොත් මොකද්ද අපි කොහොමද මේක සාකච්ඡාවට ලක් කරන්න පුළුවන් විනාඩි 45 දී මට නිදිමත ගතිය ආවා දැන් Tamange හිත කැමැති සද්ධර්මය ආපු යෝගාවචරය මොකද්ද කරන්න ඕනේ දන්නේ නැති Tamange හිත කැමැති කියන්නේ හිතමත් නැති මනුස්සය මොකද්ද කරන්නේ කෙරෙන්නේ කියන එක පිළිබඳව මොකද අදහස් දක්වන්න කැමතිද සභාව සත්‍යයෙන් දන්නේ යෝගාවචරය ඒක ඒක සිත නිදිමතට මොකද වෙන්නේ? දැන් නිදිමත ප්‍රශ්නේ තියෙනවනේ. සිත අවදි කරලා. කොහොමද අවදි කරන්නේ? ඒක කරන්න බෑ. ඒක හිත අවදි කරන යෝගට් එකක් කරන්න කියනවා. අවදි කරන්නේ නෑ. මූල කර්මස්ථානේ ඇත්තටම අර කෙවිදිට ගිහිල්ලා ඒ බාර දෙන්නේ ඒක නීරස වෙලා තියෙනවා. ඒකට Tamanට පොඩි ඉගියක් තියෙනවා සතියේ ඉන්න බවට. ඒත් දැන් තියෙන්නේ නිකන් අයිස් ටිකක් නේද? බටර් ටිකක් මිදිලා වගේ ඒක ස්ප්‍රෙඩබල් බෑ. ගන්න බෑ දැන් පාන් වල. මේක ඉතින් මිදිලා. මිද්දේ බවටපත් වෙනවා. දැන් මේ සත්පුරුෂයාට නැත්තම් මේ මේ යෝගාවචරයට ඒක උදව් කරන්න ඕනේ. මෙයා හරි පැත්තට ඇවිල්ලා ඉන්නවා නම් මේක මේ කෙලෙස් අඩුවීම නිසා රාග ද්වේෂ අඩුවීම නිසා වෙන දෙයක්. ඉතින් අපි මෙයාට දැන් ටූල්ස් එකක් දෙපায়ে ඊට පස්සේ ඉතින් වැඩේ කරගෙන යන්නේ. මේ ගත්ත උත්සාහය හරි. ඊකටම කරගෙන යන්න කරන්න බෑ හිතමත. එතකොට මේ රිවර්ස් එකට ගියර එක වැටලා තියෙන. ඉතින් පා ගන්න පා ගන්න රිවර්ස් එකට යනවා. දැන් ෆෝවර්ඩ් එකට දාන්න බෑ. රිසෝල්ට් ඇතුලේ එන්නේ. ආදම් රිසෝල්ට් ඇතුලේ ඉඩ ඒත් හරි වැඩි. මේකෙදි කියලා තිබුණා ඒ මේ මේ ලියමනේ ලියලා තියෙන එක තැනක මට හරියට මතක නැහැ. ඔය පිස්සු අදහස කර දෙකට එන්නේ ඉතින් බක්කාලා ආයසරයක් හරියට නිකන් මේ සෝඩා බෝතලේ කැඩුවා වගේ මුතුම උද්දීපනයක් එන්න පටන් ගන්නවා. ඒක නිසා ඒක නෙමෙයි හරිම උත්තරය. ඒක නෙමෙයි සත්‍යම උත්තරය. හැබැයි මේ මගේ උත්තරයක් නෙමෙයි. තමන් දන්නවනම් ඒ වෙලාවට පොඩ්ඩක් රාගේ දාලා බලන්න. දාලල්ලා දිගට යනවා දක්මන පැයේ පන්නලා යනවා. හැබැයි සතිය නැති වෙයි. වමේ දකුණේ නැති වෙයි. නැත්නම් ද්වේෂය පොඩ්ඩක් දාලා බලන්න මේක නැති වෙයි. සෝමහත් මොකද? ඒක කෙනෙක් වරක්. ඒක තමයි ද්වේෂය. ඒ තමයි ද්වේෂය කියන්නේ. ඉතින් මේක තියෙනවා මේ තන්ත්‍ර භාවනාව. මම බැලුවා මුළු ත්‍රිපිටකයේම දෙතුන්දෙනෙක් එකතුලා බුදුරජාණන් වහන්සේ මෙහෙම උපදේශයක් දීපු තරම් තියෙනවා කියනවා. මේ වගේ හිත හේ බල දින හරි පාර යන්නේ. ඇත්තටම අරමුණේ ඉන්නේ. ඇත්තටම ඒකෙන් ඇතිවෙච්ච නීරසකම තියෙනවා. ඇත්තටම රාගෙට ද්වේෂෙට පොළොස්ස ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මේක නිකන් අයිස් මිදුනා වගේ හිටලා තියෙනවා. ඉතින් මේකෙදි බුදුජානනාංශය කියන්නේ මේ යෝගාවචරයට යෝනිසෝමනසිකාරය පහල කරගන්න ඕනේ මම මෙතෙන් ආයේ ප්‍රතිපදාවෙන්ද නැද්ද කියලා බලන්නේ කියලා කියනවා. අහම්බයක්ද? එතන මේ භාවනා කරලා භාවනා ප්‍රතිඵලයක් නැත්තම් ප්‍රතිපදාවේ මං ඉන්නේ. දෙක කෙලෙස් අඩු බව තේරෙනවාද කියලා බලන්න. ඒක කරන්න බෑ සුත්‍රමය ඥානය නැති කෙනාට. ඒක කරන්න බෑ මේව සාකච්ඡා කරලා ඒකට ලෑස්තිලා කියන තියෙනවා. ඉතින් එතින්දි එතින්දි සුත්තම ඥානෙ එතින්ද ඇරිලා බකප් එක දෙන්නේ. ඒ කියන්නේ නිවැරදි සංකල්පය ඒ කෙනාට දෙන්නේ ආවත් බුදුම්ම තමයි. ඒ ඒ ඇති වෙන නිවැරදි සංකල්පය එතනදී බුදුම්ම තමයි. නැත්තම් ඒ වංශය අන්තිම අහිංසකයි. ඇත්තටම අවංක උත්සාහ කරනවා වැරදි තීන්දුවක්මයි ගන්නෙ ප්‍රතිපදාව ඉන්න බව චෙක් කරගන්න බැරි නම් මේ වෙනකොට කෙලෙස් අඩු බව දන්නවා. ඒතරින් නදන් කකුල තියන්නේ අපායයි. ඔතනින් එළියට ගිය ගමන් අපාය කියන්නේ. දැන් ඒ කම්මැලිකම තියෙද්දි මේ මේ ලෝකේ හොඳයි. නීරසකම තියෙද්දි මේ ලෝකේ හොඳයි ප්‍රතිපදාවම ඉන්නේ එන්නේ එන්නේ කෙලස් කැපෙන. එතකොට නම් යාට ධෛර්යයක් එනවා. මේ මේක තමයි ක්‍රමයේ මේක නීරසයි මේක අමාරුයි මේක හේපාලා තියෙන මේක මිදිලා මිද්ද භාවයට පත්ලා තියෙන්නේ. ඒ වුණත් මම දැන් දැන දැන ආයේ කකුල තියන්න හදන කබලෙ ලිපටන. මම මේකේ අඬාගෙන හරි කමක් නැහැ කියලා ඒ ඒ නිදිමතත් එක්ක සටන් කරන්න මේ පොයින්ට්ස් දෙක තමයි බුදුහාමුදුරු දෙන්නේ. තමයි ඉන්නේ ප්‍රතිපදාවේ මේ කෙලස් කැපිලා. එතකොට අපිට පැත්තක ඉඳ සතිය තියෙන බව කියනවා. එතකොට පැත්තක ඉඳලා කියනවා අරමුණ නීරසයි කියලා. ඒ ඔක්කොම ධර්මනේ. ඒ ඔක්කොම සාධනීයනේ. එතකොට ඒ වගේම පිට දෙවන්නේ සම්බන්ධ නැහැනේ වැඩේට දැන්. මෙන්න මේක යෝගාවචරණ කරගන්න පුළුවන් නම් කියලා හිතනද හැම නිදිමතක්ම බුදු කෙනෙක් වෙනවා. සමත භාවනා කරන වෙලාවක ඒ වගේ පලාසක පදාසයක කෙලස් නැති වෙච්ච වෙලාවක නිසන්නමනේ දෙවිල මම ඉස්සෙල්ලා ඒකට වෛර කරා ඒ හැමතෙට වෛරය නිසා මම ලොකු සංහස මට කතා කරලා කිව්වා මම ලොකු සංහස කියලා report කරා report කරලා පස්සේ කිව්වා හරි මේ තත්ත්වේ ඉන්නවා ඔකේ ඉන්න හිතා ගන්න පුළුවන් අවුරුදු 80ක ස්වාමීන් වහන්සේ ගමක් මම අවුරුදු 36 ඉඳදී ඔක්කොම රාගේ පොඩ්ඩක් දාලා බලන්නේ මොකද වෙන්නේ කියලා. ආත්පසම නැහැ. ආත්පසම නැහැ තියෙන්නේ නිදිමත ගතිය. ආත්පසම තියෙන්නේ හේ බාබු ගතිය. ආත්පසම තියෙන්නේ ඒකාකාරී ගතිය. ආත්පසම තියෙන්නේ එපා වෙච්ච ගතිය. ඒක හොඳටම තේරෙනවා මේ දෙන්න හරි ගොඩක් භාවනා කරලා හොඳට ඇඟ සීතල කරලා හරි ඔක්කොම හරි ගිහිල්ලා තියෙනවා. දැන් තියෙනවා නිකන් මේ මුස්පේන්තු ගතිය. කාලකන්ණි ගතිය. හැබැයි තේරෙනවා මේක මේ භාවනා උපයෝගයක් කියලා. ලොකු සංසි කිව්වා රාගේ පොඩ්ඩක් දාලා බලන්න. මම ලොකු දානද කියලා කිව්වේ දාපු ගමන් රාගේ 3D colored paint. ටිකේලා කියලා නිකන් colored වෙලා ඊට පස්සේ black and white වෙලා fade off වෙනවා. එතකොට තියෙනවා මේ පරිසරය කෙලෙස් අඩුතන කරනම් එතන රාගෙ තියෙන්න බෑ. මේ රාගේ ස්ටොක් එක අපි ළඟ තියෙනවා නෝ ළඟ බඩු ෂුවර් නේ. නැන්ද කාලංග අඩුද ඉන්නවා මට කියන්න මන් දෙන්න. ඒ වෙලාවට ඒක ප්‍රතිවාපයට ගන්න ඕනේ. මේක බුදුහාමුදුරු කියන්නේ කොහොමද දන්නවද? ධම්මානුපස්සනාවේදී සතිපට්ඨානදී කියනවා සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පදානාති. ඔබ ළඟ ඇතුලේ දැන් කාමච්ඡන්දේ තියෙනවා නම් අච්චිමේ කාමච්ඡන්දෝති පදානාති කියනවා. කාමේ තියෙනකොට කාමේ තියෙන බව දන්න. අසන්තං වා කාමච්ඡන්දං නච්චිමේ කාමච්ඡන්දෝති පදානාති. තමන් තුල කාමච්ඡන්දේ නැත්තම් නැති බව දන්නෝ නැති බව දැනෙන්නේ කම්මැලිකමයි. නැත්නම් කොහොමද දැනෙන්නේ කාමච්ඡන්දේ නැහැ කියලා. එතකොට ද්වේෂය තියෙනවා. එතකොට මෝහය තියෙනවා. එතකොට ද්වේෂය මෝහය කියලා කියන්නේ කාමච්ඡන්දේ නැති බවට ලකුණක්. මොකද මේ තුන් දෙනාට එක තැන ඉන්න බෑනේ රයික මේ කම්පලේ වගේ. ඒක කාමච්ඡන්දේ එනකොට දැනගන්න මේක දැන් හොඳටම ෂුවර් ද්වේෂය නෑ නිදිමත නෑ. කාමච්ඡන්දේ තියෙනකොට දැනගන්න මේකට නිදිමත නෑ ද්වේෂය නෑ. ඉතින් එතකොට මේක පොඩ්ඩක් කම්බිනේෂන් එක වෙනස් කරලා මුදේටම පොහේනකොට ළඟ ඉන්න එක නෑ පොඩ්ඩක් කාමච්ඡන්දේ පොඩ්ඩක් ඉල්ලගන්න ඕන ටිකක් තුන්කල කැලක් ඉල්ලනවලු ඩාල අරගෙන දාගන්න බෑ බඩුෂුව මේ සීමිත ප්‍රදේශයකට දාන්න කිව්වා ලොකු සාංශ කිව්වා එතකොට දුරදි කියන අරමුණ මතක් කරන්න එපා කෙටි ප්‍රදේශයක් දාලා බලන්න දාපු ගමන් අපිට තේරෙනවා මේ ඇතුළේ එකෙක් කුසල එක්ක දහනකමයි අපව භාවනා කරනවා ඒක ඒක යෝනිසමංස්කාරය භාවනා නෙවෙයි ඒක සම්පජන්ය එතෙන් දිනකොට අපි සතියෙන් සමාධියෙන් තමන්ගේ අත්දැකීමේ හොඳ පදනමක දෙන්නේ නැහැ. විල්ලල බලන්න ඕන ඔන්න කාමච්ඡන්දේ නැහැ, රාගේ නැහැ. හොඳ නිදිමතාව. ආයෙත් පොඩ්ඩක් අරකින් ටිකක් දැම්මට පස්සේ ඔන්න පේනවා නිදිමත නැහැ. ඊට පස්සේ ඔන්න කාමච්ඡන්දේ ප්‍රශ්නේ. හොටු ගෑනි දීලා කැයි ගෑනි ගත්තයි කියලා අපේ අම්මා කියන්නේ. කැයි ගෑනිත් එකයි හොටු ගෑනිත් එකයි. අර ගෑනි වෙනකොට මේ ගෑනි ගත්තා. ඉතින් මේ වගේ උපක්‍රම කියලා දෙයි දෙයි කියලා හිතන්නේ බුදුහාමුදුරුවෝ. මං වගේ මිනිහෙක් කියලා කියනවා. ඉතින් මිනිස්සු මට හරියට බයිනවා. මේකක් ධර්මයක්ද? මේ ධර්ම සාකච්ඡාද මේ කරන්නේ? මොකද්ද මේ කතාව? මම කියනවා මේ ජීවේ මම ඒකයි මේ දොර වහගෙන ඇතුලේ ඉඳගෙන ඉන්න කට්ටියට කියන්නේ කට්ටියට බන කියලා රේඩියෝ එකේ මම මෙහෙම කිව්වොත් එහෙම ඔයගොල්ලෝ හිතන්නේ මොනවයි කියලා. නැෂනල් ටෙලිවිෂන් එකේ මම ගිහිල්ලා මේ කතාව කිව්වොත් එහෙම මට කියන්නේ කම මහානායක අහමුතුරු ගහනවා. මේ කැලේ වහනලා ඇවිල්ලා අමනේක් මේ අනවශ්‍ය කතා කරනවා කියලා බලන්න. කියලා බලන්න භාවනා කියන්නේ කොච්චර සෙල්ලක්කාර වැඩක්ද කියලා බලන්න. භාවනා කරනවා කියලා කියන්නේ කොච්චර ස්කවුට් කැම්පින් එකක්ද කියලා බලන්න. අපි මේ හිතන විදිහට කරබාගෙන අර කරත් බැනගත්ත ගුණා මැටි කරලා අදිනා වගේ එහෙම ගමනක් තියෙනවා මුලදී එහෙම කරන්න ඕනේ. පස්සේ මේක ෆුල් සෙල්ලක්කාරයි. Dramatic full eventful. මේ සියලු සියක් වගේ කියන්නේ. ඒකෙන් ගිහලා කාමයට ගියොත් ඒ උඹ ඔබ දැනගන්නේ ඔබ මේ ඉනොකියුලේෂන් එක දාලා තිනවා මුයිඩියක වැඩියෙන් දාන. ඒක ලේට වෙන්නේ. ආන්න මේ විදිහට කරලා බලනවා නම් අපිට ඒකට පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. නිදිමත ඉවරයි. නිදිමත ඉවරයි. නිදිමත ඉවරනාට පස්සේ අපි දාපු අපි අපි කියනවා දැන් ඉන්දියානු හමුදාව ගැන නැත්නම් ලංකාවට නෑ ඉන්දියානු හමුදාව මේක අල්ලගත්තොත් මොකද කරන්නේ? අමාරු වෙලාද ඉන්දියානු හමුදාව ගෙනාවා. ගෙනාට පස්සේ දැන් ඉන්දියාව හමුදා මේක අල්ලගත්තොත් කචන්නේ. ඒ නිසා අපි ඉන්දියානු හමුදා ගෙන්නන්න ඕනේ ප්‍රමාණයට. මේ ප්‍රශ්නේ මම ගාන ගත්තට පස්සේ අර කිවිසුමේ තියෙන්න ඕනේ ආයෙත් පස්සේ වාට යන්න ඕනේ අපි ඊට පස්සේ වාට ගෙවන්න. ඒකට කාම ඡන්දේ තියෙන ගුණයක් අපිට තේරෙන්නේ දැන්. ප්‍රොජෙන වටිනාකම. ඒක කොහොමද තියෙන්නේ? නැති වෙලාවේ මයි ළඟ දැන් කාම ඡන්දේ නැහැ කියලා දැනගන්න. ඒ කියන්නේ නිතිමත තියනවා කියලා දන්නේ. ද්වේෂය තියනවා කියලා දන්නේ. ඉතින් ද්වේෂයට තරහ වෙලා බෑ. ද්වේෂය මතුවෙන්නේ කාමච්ඡන්දය නිදිමත යට කරගෙන. නිදිමත මතුවෙන්නේ කාමච්ඡන්දේ රාගයයි ද්වේෂය ද්වේෂය යට කරගෙන. ඉතින් භාවනා කරුවත් නැද්ද කොච්චරයි? භාවනා කරනකොට මේක දාන්න. අරගෙන හම්බුයේද strategically අරකින් ටික මේකට දාලා ඌස්සලා මූට ගහලා ආයිසෝ මේක දුත් විපස්සනා මේක තනිකරම තනි හැටි තනි ගහගත්ත ගියක්. මෙතෙන්ට එන්න බෑ සද්ධාව නැති කෙනාට, සතිය නැති කෙනාට, සුස්තමේ ඥානෙ නැති කෙනාට මේ තියෙන දේවල් හරහා ඒ වගේ මම දැනටම නිවන් දැකලා ඉන්නේ කියලා දන්නවනම් ඒ ඕන දෙල්ලම කරතයි. බයෙන් නම් අත ගන්නත් බයයි. කාමචන්දේ ගන්නත් බයයි, ද්වේෂේ ගන්නත් බයයි. අපි මෙතෙක් කල සත්ත පහ ගණක් නැතුව ඔකත් එක හිටියා. දැන් මේක ගන්නේ මාත්‍රාවට. අන්න අරක මේක ටිකක් දාපු ගමන් නිදිමත නැති වෙනවා. ඊට පස්සේ අර බේතෙන් හටගත්ත ලෙඩේසින සයිඩ් ඉෆෙක්ට්ස් එනවනේ. ඕනම වේදක සයිඩ් ඉෆෙක්ට්ස් එන. ඒකට කාමච්ඡන්දේ සයිඩ් ඉෆෙක්ට්ස් ටිකක් තියෙනවා. ඒක පුළුවන් නම් අඩු බේත ගන්න හරි ගණන් හැබැයි. සයිඩ් ඉෆෙක්ට්ස් අඩු බේත හරිම ගණන්. ඔය පාකිස්තානෙන් ඉන්දියාවෙන් ඕන බේතක් ගන්න පුළුවන් හැබැයි හරියට සයිඩ් ඉෆෙක්ට්ස් එනවා. ඒත්‍රෝජෙන් ඉෆෙක්ට් කියන්නේ. ඒකට බේතෙන් හටගත්ත ලෙඩක් තියෙනවා. මේක මම මුළු ත්‍රිපිටකේ හැමතැනම බැලුවා. යම් තැනක මේක සර්වඥාන්සේ කෙලින් කියලා තියෙනවා කියලා. ඒකට අර ස්කැන්ඩිනේවියා ඇඳලා පැවිදි ඡාන්සගෙන කියලා කිව්ව ඔබ හන්දේ ඛණ්ඩ හදන්නේ මේකේ ඕක තමයි තන්ත්‍ර විද්‍යාව කියන්නේ. ඕක බුදුහාමුදුරු ගත්තේ නැහැ. ඕක පැත්තකට දාන්න ඕක කියලා නැහැ. කිසිම තැනක ඕක කියලා නැහැ කියලා අපි දෙන්න හුඟක් හොයලා බලුවා ත්‍රිපිටකේ කොතරම් පුදුර ඥානසකගේ අර උසල මූට ගහන කතාව කියලා තියෙනවා කියලා. හැබැයි උන්වහන්සේගේ නැස්චාර්තෙන් කියලා තියෙනවා කාමයේ ඇති කොටක් දැනගනින් කාමයේ නැති කොටක් දැනගනින්. නැතිකාම ඇති වෙනවට දැනගන්නේ ඇතිකාම නැති වෙනවට දැනගන්නේ කියලා ඒක කියන්නේ ධම්මානුපස්සන උෂල්ලම භාවනා මට්ටම. නිසා අපි ළඟ කිසිම දෙයක අඩුවක් නැහැ කම්බිනේෂන් එකේ අක්සෙප්ට් කරතියි. ඒ දේ එක්ස්පෙරිමන්ට් කරන්න අපි එක්ස්පෙරිමන්ට් වල ලෑස්ති නෑ. යෝන්චමස් කාට ලෑස්ති අපි මැට්ටෝ. අපි යන්නේ අර ගිය පාරම දීලා තියෙන ක්‍රමයේම යන්න ගියාම ඇත්ත යම් මට්ටමක යනකම් සීලය හදනකම් ශ්‍රද්ධාව මෝරණකම් සතිය වන්නකම් අපි ඔය සම්ප්‍රදාය යන්න ඕනේ. ඊට පස්සේ බලන්න කවුරක්වත් ඔය කරලා නැහැ ඔය බයියු පොත් කිව්වට. එක එක කරලා නෙමෙයි කතා කරන්නේ. කරවේ කරාට ලොකු ශේෂ්ඨයක් තමයි. එයාට අර කුසල මේකට ගහලා මේ කුසල ඒකට ගහලා වැඩ කරන්න පුළුවන් වෙනකොට තේරෙනවා බුදුහමතුරු මොන්න තරම් සෙල්ලක්කාර ක්‍රමක් මිනිස්සුගේ අතට බාර දීලා තියෙනවා. සර්බලදාන දීයන දීලත් නැහැ, අග්‍රවිනිශකාරට දීලත් නැහැ, නායකයකයි නායකාන්තරණ දීලත් නැහැ, විනයදරයන්ට දීලත් නැහැ. මොකද සෙල්ලම් කරනවා. මේකට කියනවා ආර්ය පරිශ්‍රණික. ඒකට කියන ආර්ය පරිශ්‍රණය කියලා. ඒකට තමයි වරු කියන්නේ. නිදිමත වෙනවනම් මේකෙන් ගන්නවා. රාගය වෙනවනම් මේකෙන් ගන්නවා. ද්වේෂය වෙනවනම් මේකෙන් ගන්නවා. අන්තිම වෙනකොට මොනවාක්වත් නැතුව නිකම්ම calm down මොකද බඩු ෂුවර් නම් ණය නැගිටින්නේ. ණය නැගිටින්නේ බඩු නැත්තම් තමයි. ඒ නිසා තමයි ළඟ ආයුධ ටික තියෙනවා නම් ඔය කෙලෙස් එන්නේ කමන්න ඔයාලට මාතිය සෙල්ලම් කරපන්. ප්‍රශ්නයක් නැහැ. දැකලා තියෙනවද මීයෝ බාගෙට මීයා මරලා මේ පැටවුන්ට කවනවා. යා බාගෙට හෙම්බත් කරලා නටන්නදලා පැටවුන්ට දඩයක් කරන්න ගොනන නඩකල නැද්ද? දැන් කිරි ඉස්සලම හෙම්බත් කරනවා. මේ රාගය, ද්වේෂයම හෙම්බත් කරලා එහෙත ගහපන් මෙහෙත ගහපන් හරියට දෝෂේ ගහන කට්ටිය ගහන. දෝෂේ ගහන දැකලා තියෙන පාරයි. දීරෙද්ද ගහනවා වගේ කියන්නේ ඇත්ත. රොටි රොටි සමාවෙන්න. ගෝදම්බ රොටි ගන්න. රාගෙත් කරන කණින් උසල ගහන්න, ද්වේෂෙත් කරන කණින් උසල ගහන්න, මොහයත් කරන කණින් ගන්න මේගොල්ලෝ එක එක වෙලාවට එක එක දෙල්ලන් දාගෙන ඉන්නේ. ඔය එන එකට බය වෙන්න එපා. ඒගා එක නා ගන්න. ගන්නකොට අරය බය. අපි නෙවෙයි. ඒ ඒගොල්ලන්ගේ ජම්මාන්තර ගතිය ඒක. රාගේ බය ද්වේෂේ. මොහේ එනකොට ওই දෙන්නම නැහැ. අපිට ඕන වෙලා තියෙන දැන් මෙයා ඇවිල්ලා තිනවා ප්‍රතිනිධිය. මේක ප්‍රතිනිධිය යන මේකට දාපු ගමන් nullify වෙනවා. percent minus earth කරනවා කියන එකක් කරා. high tension එකක් කරනකොට earth කරන්නේ. ඒකම නිකන් nullify වෙලා. ඒ ඒක මේ බුදු ආමරගේ දක්ෂකමක්වත් නෙමෙයි කෙලෙස් වල හැටි. ඒක ඒක චිත්ත නියාමයක්. අපි නියාමයේ දන්නේ නැතුව වැරදිවොත් තම තද කරුවොත් ඩබල් වෙනවා. හරිවොත් තම තද කරුවොත් nullify වෙනවා. මම දැන් අපි වෙලා ගත්ත වැඩි ප්‍රශ්න තුන තමයි. දැන් කීයද වෙලා දැන් 9:00යි. ඒක තව කොච්චර තියෙනවද ප්‍රශ්න? අය. ප්‍රශ්න කොටක් තියෙනවා. එහෙනම් අපි 9:00ට ගමු. මේ තියා සැර වැඩි යනවා. කරන්න ඕනේ කියලා හිතුවහම හිත හැමදැනම දුවනවා. එතකොටත් ඔය වගේ දෙයක් වාස් කරන්න ඕනේ. ඒකට දැනගන්න ඕනේ අනාගත ප්‍රති ඒකට කියනවා උද්දච්චං චිත්තං. ඒ කියන්නේ ප්‍රතිඵල අපේක්ෂා වැඩිකම නිසා මගේ හිත සමාධිය පැන්නුවා අරමුණ පැන්නුවා මගේ හිත විකම්පණය වුණා. ඒකට තමයි ධර්ම කාරණා තුනක් මතුවෙනවා. එක වීර්ය වැඩිකම දෙක අරමුණෙන් පිටපැනීම තුන සමාධි කැඩීම. එතන දන්නවා වීර්ය වැඩිකම මේ මායිත ඕනකමක් වෙච්ච යන්නේ මේ වෙලාව ඇවිල්ලා. ඒ නැත්නම් ඒක ජම්ම ගතියක් නෙවෙයි. ඒකට මට වෙලා තියෙන්නේ මට අරමුණේ ඉන්න බෑ දැන්. දැන් ඉදිරියට යන්නම් ප්‍රතිබල ගන්න වීර්ය නෙවෙයි ඕනකන අරමුණේ ඉන්න එකනේ. දැන් මේක පටලවල තත්වන්න පටන් අර ගන්නවා. අභිනත ඒක කියන්නේ අභිනතං චිත්තං. නෑ. අභිනත අපනත උද්දච්චං චිත්තං. උනන්ට වැඩි වේගය විසිරෙනවා. ඉතින් මේකත් රාගෙම තමයි. එතකොට අපිට පුළුවන් නම් සමාධිය කරනවා අරමුණෙන් පිටපැන්න මේ වීර්ය වැඩි වෙලා තියෙන්නේ කියලා භාවනා කරලා ලැබිය යුතු සතිය ලැබිය යුතු ධර්මයක් නෙමෙයි ඉගෙන ගන්න අපි දැන් සතිය නැති වෙන්න පුළුවන් නමුත් මේ ධර්ම තුන හැමදාම සනාතන දෙයක් නෙමෙයි වීර්ය වැඩි වුණොත් සතිය කැඩෙනවා සතිය කැඩෙනකොට සමාධිය කැඩෙනවා දැන් මට වෙලා තියෙනවා ආ බලන්න හිත අඩු කරන්න යන්න අඩු කරොත් මේ ධර්මතාවය දැක් ගන්න බෑනේ දැන් මම ඉතින් දුවන බව දන්නවනේ ඒකනේ දන්න දුවනවා කියලා කියන්නේ. මගේ හිත දැන් මේ මෙරිමුදිය විශ්නවා වගේ. මේක තමයි උද්දච්චය කියන ඇවිත්ීමචා මේ තමයි රෝග ලක්ෂණ. ඉතින් ඔබ රෝග ලක්ෂණ නැති ලෝක ඉගෙන ගන්න බෑ. දැන් මේ රෝග ලක්ෂණ තියෙනවා හොඳටම කුපිතව ඉන්නවා මම දන්නවා. මේ මමත් නෙවෙයිනේ මම ඕකට නෙවෙයිනේ ගියේ. මට දැන් ෆ්‍රී ඔෆ් චාර්ජ් ෂෝ එකක් හම්බෙලා තියෙනවා. මෙන්න ඇවිසිච්චාම හැදේ. හිත වික්ෂිප්ත වෙනවා. අරමුණේ හිත තියන්න බෑ මේක අද්භූත ප්‍රත්‍යක්ෂය. ඇයි මේක ප්‍රතික්ෂේප කරන්නේ? ඕනේ නටන්න මේ කීල්ලෙන් দাঁඩි දානවා කිචි කැවෙනවා නල්ලි එනවා දෙකට කපුව පණියක් වගේ පේනවා ලුණු දෙයි දැම්මා චරදම වගේ පේනවා. මේ සම්පූර්ණ සත්‍යධර්මය. කවුරුත් දීප එකක්වත් අනිත් එක දරා ගන්න බැරි නෑනේ. ආන්නේ තත්ත්වෙට ගෙද්දී මොනෝක කාපන් ඉවසපන් පපුව කාගෙන හිටපන්. ඒක තමයි ඇත්තටම මම කියනවා භාවනාවේ උත්කෘෂ්ඨ ප්‍රතිඵල. දුවඩ සමාධියේ මෙලයි කිසි කෙලෙස් කැපීමක් වෙන්නේ. මෙතන සුද්ධ කෙලෙස් කැපීමක් වෙනවා. සුද්ධ ආශ්‍රක්ෂයක් වෙනවා. මොකද තේරෙනවා ඇඟට. ජීරෙද්ද මිරිකනා වගේ වෙහෙස. මේක නැති තැන කියලා කියන්නේ සූස්තිය කියලා මම කියන්නේ. සූස්ති කියන්නේ. ගන්ජ ගහපුවම එන මතියේ ඒ බලාගත්තට ඉන්න පුළුවන්. එතකොට එනකන් හරි ඉන්න පුළුවන්. මේ භාවනා කරන අයට උනලා දෙන සූස්තිය. ඒක ඕනේ අර වෙහෙස වෙච්ච දා පොඩ්ඩක් රෙස් කරන්න ඕන. නමුත් සූස්තිය වින්න ගත්තොත් නිකන් කාලේ නාස්ති වෙනවා. ඉතින් වරින් වර එන්න සීතල මනසෙන්ද නිදිමත වෙච්චා. අධික මනසෙන්ද ඇවිසිච්චා. මේ මේ පණ අපිට දැන් පෙන්නන්නේ ධර්මය. හිත උද්දච්චයට ගියා. අරමුණෙන් බැන්න සමාධිය ගන්න මේවා සෝදිය විචනවා වගේ දැන් දගනවා. ඒක ඉතින් සුදුවට පේනකෝක ප්‍රතික්ෂේප කළෝ කායත් සරයක් ඕක එනකන් ඉන්න එපා. ඔක ඉගෙන ගන්න. මල හොන්තු මේ ආපිට ඉගෙන ගන්න එක ලේසියි. ඒකට ඒක ඉක්මවන්න හිතෙන්නේ නැහැ. ඉක්මවන්න කියන්නේ ද්වේෂයක් එන්නේ නැහැ. මේ තියෙනකේ අවබෝධ කරගන්න. ඒක තමයි ඒකට දෙන්න හොඳම උත්තරය. ඒකට මේක බහැලා යන හැටි දක්වන්න පුළුවන්. හැබැයි ඔය කියන තරම් නම් ලේසි නෑ වැඩේට ආපුවා මේක මම පිළිගන්නවා. නමුත් ඒ පරිප්පුව ගන්න නැතුව නිවන් නන්නේ. එච්චරක් කියන්නේ. ඒ මේ ඉදිරිපත් වෙච්ච එක ගන්න නැතුව ඕගොල්ලෝ හිතනවා නම් නිවන් දකින්න පුළුවන් කියලා මෛත්‍රී බුදු ආනු දීලා මල් පූජා කරලා ඒක බුදු. මෛත්‍රී බුදුන් දැකලා දන් දීලා මේක විසඳන්න පුළුවන් කියනවා ඒක නම් මම සාතික කළා කියනවා. එහෙම ඒ ගතම් එකෙන් බුදු ආනු හේප් කරන්න බෑ. එහෙම නැත්නම් අවස්ථාවාදී වෙලා බෑ මේ ලැබෙලා පුළුවන් තරම් ඉවසගෙන ඉන්න. මේක හොඳටම සුද්ධ වශයෙන්ම මම මේ උද්දච්චය කියන එක මට පේනවා, අවිස්සීම කියන එක පේනවා, අධික ප්‍රතිඵල අපේක්ෂා පේනවා, වීර්ය වැඩි වීම පේනවා. බුදුරජාණන්ගේ සාරිපුත්‍ර ස්වාමීන්වහන්සේට අනුරුද්ධ ස්වාමීන්වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා අවශ්‍යයි ස්වාමීන් වහන්සේට දිවා රාත්‍රී දිගේ පවතින වීර්යයක් තියෙනවා සම්පූර්ණ ආලෝකයක් තියෙනවා මට පෙර විසු දේවල් පසු විසු දේවල් පේන බවක් තියෙනවා ඒ උනට නිවන් දැකුනේ නෑ සාරිපුත්‍ර තෝගිය ඔය දිනකෙන් එක දඟලිලයක උද්දච්චේ පෙරපස දැක්කයි කියන එක මාන්නේ. ඔය තියෙන ආලෝකයේ විදර්ශනා උපක්ලේශයක්. උඹ මේ නීවරණ තුනක් අරගෙනයි දඟලන්නේ ඕක අයින් කරපන් නිවන් දකින්නයි කියන්නේ. මේ කවුද මේ? පොඩි කට්ටිය නෙවෙයි. ඇතිවෙච්ච උද්දච්ච වීර්ය වශයෙන් හඳුනගන්න උද්‍යවාරාච්චේ මට නිින්ද යන්නේ නැතරම් වීර්යයක් තියෙනවා කියන්නේ. මට සුද්ධ ආලෝකයක් තියෙනවා කියලා කියනවා. හිතපත් වාගන. ඊට පස්සේ කියනවා පෙරවිසු කඩ පිළිවෙතයි තේරෙම පච. තේරෙම මාන්නේ. ඒ සාරිපුත්‍ර සාංශයට ඔක් කියන්නේ නැත්නම් අනුරුද්ධ හමුනට අපි එහෙම කිව්වනම් එහෙම අපේ රිවර්ට් කරනවා. තමුසේ පොදුව කතා කරන්නේ සාරිපුත්‍ර සාංශයට එහා ගිය නිසා කියනවා ඔය ඔය වැරදි තුනකට නීවරණ තුනකට උතුම් අභිඥා කියලා හිතාගෙන ඉන්නවා. ඔබට නිවනක් නැහැ. ඕව නීවරණ වශයෙන් දැකපන්. ඒක ඉතින් නීවරණ වශයෙන් දකින්න පුළුවන් ද වෙච්චි කැලඹි ලබන්න බෑනේ. තියෙද්දි මෙන්න එපා. එන්න තියෙන එකක් බලලා බෑනේ. අල්ලමුකද කියන එක කැලඹිලා බෑනේ. නිසා ආපු වෙලාවේ බලනවා කියන එක golden opportunity එකක්. දැන් අපිට ඒ නිසා 10 කාල වෙනකන් ඉඳිමු. අරයන් කියලා 10ට නෙවෙයි 10 කාලට දාමු. ඒල 10 කාලේ 11 කාල වෙනකන් අපි පරියන්කට යනවා. එතකොට අපිට තියෙනවා විනාඩි 35ක විතර කාලයක් සක්මන්. ඉතින් මේ සමන් ස්තුතිවන්ත වෙනවා මම මේ හරස් ප්‍රශ්න අහනකොට කට උතර දෙන්න ඉදිරිපත් වෙන එක ඉතින් ඒක ටිකක් යාළු වුණාට පස්සේ තමයි එන්නේ පළවෙනි දවසේ ඔක්කොම නිකන් ගෙට වෙච්ච අලුත් තෙල් එක ලොකු වෙච්ච කෙල්ල වගේ සබකෝල තියෙන කමක් නැහැ කරුණාකරලා පහුවෙලා මේ සාකච්ඡාව වෙනකොට තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්නේ නැත්නම් ආඩියක් දෙනා වගේ ආගෙදෝ තැම්බෙන බත්තලියකින් කන්න වෙනවා එතකොට අපි අම්බුලවා කියන කයින් කළා ආඩියම්බලව කියලා නම දානවා ඉදිරිපත් වෙලා කතා කරනකොට අපි කියනවා නෑ ආඩියම්බලවක් නෙමෙයි මේක අම්බුලවාවක් අපි අපේ පෙළ අපි කෙලස් අපි නැති කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ අදහස් වල මොන හරි වැරද්දක් තියෙනවා ඕන වෙලාවක මතු කරන්න. ඒ වගේම දෙබසකට පුළුවන් තරම් සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙච්ච අර මේ සිද්ධ වේවා මේකෙන් අපේ ධර්ම සාකච්ඡාවේ මාව සටහන් කරනවා. ශිරු දිනාටම දරුවන් සරණයි.